අවශ්‍යයි සංග්‍රහයෙන් අවශ්‍යයි බ්‍රහස්පතින් තමයි මේ වාගේ රැස් වෙනවා ඉෂාන්වනේ චාරිත්‍රානුකූල ධර්ම දේශනාවකට අදත් අපිට බ්‍රහස්පතින් දාවක් ඉදිරිපත් කළා තියෙන්නේ ධර්ම දේශනාවටයි කාලය ලැබිලා තියෙන්නේ ඉතින් ඒ නිසා සීලු දිනා තන්පත් කළා සාධාරණ දේශනාවට සූදානම් වෙලා සාදු කරනවා නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ වංසෝ විශාලෝ යතෝ විසත්තෝ පුත්තේ සුදාරේ සුචයා අපේක්ඛා වංස වංශකලීරෝව ගසජ්ජමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාසක මාතෘත්වයක් කරගෙන අපි ප්‍රාස්පෙන්ද පාත්‍ර මේ ධර්ම දේශනාව මාලා සඳහා අද අපේ හතරවෙනි අංකයේ වශයෙන් ගත්තොත් අද දක්වා කරන ලදී හතර ආකාර දේශනාවට මුල් කරගත්තේ කග්ගවිශාන සූත්‍රය. ඒ කග්ගවිශාන සූත්‍රය සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච සූත්‍ර පිටකයේ කුද්දකනිකාය කියන පොතේ සුත්ත නිපාතේ සුත්ත නිපාත කියන කොටසේ තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. ඉතින් මේ සූත්‍රයේ තියෙන සුවිශේෂත්වය තමයි හැම ගාතාවක්ම වගේ සමහර වෙන්නේ ඒකෝචරයේ කක විසාන කප්පෝ කියලා කඟ වේන කී අඟක් වගේ තනිව හැසිරෙන්නයි කියලා. තනිවිච්ච එකලා වෙච්ච ජීවන රටාවකට ජීවකාවෘතියකට කරුණු කාරණා දක්වන්න තමයි මුල් ගාථා පද තුන පෙළ ගැහෙන්නේ ඊට පස්සේ අවසානයේ කුළු ගන්නනවා ඒකෝචර ඒකග්ග විසාන කප්පෝ නැත්නම් මේ ඒකෝ කියන පදය එකලාව ජීවත් වීම තනිකර ජීවිතය තමයි මේ සූත්‍ර වලින් නැත්නම් මේ කග්ග විසාන සූත්‍රයෙන් විශේෂයෙන්ම හොවා දක්වන්නේ ඉතින් ඒක අර්ථකතනයේදී පෙන්ලා දීලා තියෙන්නේ මෙවුවා පසේ පුත්‍රජානන් වහන්සේලාගේ උදාන ගාථා කියනවා. පසේ පුත්‍රජානන් වහන්සේලා සම්මා සම්බුද්ධජානන් වහන්සේලා ශ්‍රාවක බෝධීන් වහන්සේලාත් එක්ක බලනකොට ගා කුදකලා ජීවිත ගත කරලා තියෙන්නේ අවබෝධයත් තනියමයි සිද්ධ වෙලා තියෙන්නේ. උන්වහන්සේලා ශාසනික කටයුතු කරලා තියෙන ධර්මදේශනා මාර්ගයෙන් නෙවෙයි දාන ආදී කටයුතු වලින් මිනිසෙන්ට පින් කර ගන්න ඉඩ දුන්නා මිස ධර්මදේශනා කිරීමේ ශක්තියක් තිබිලා නැහැ ඒක නිසා ඉසිකිලි පව්වට වගේ තැනකට වෙලා පුළුවන් තරම් විවේකීව ගත කරලා තියෙනවා. ඒක නිසා අටවචාන් වහන්සේලා මේ ગાථා පශීපුත්‍ර ජානන් වහන්සේලාගේ උදාන ગાථා වශයෙන් තමයි පෙන්නලා තියෙන්නේ. හැබැයි බැලුවොත් උදාන ગાතාවට එහා ගිය විශාල එකලාභාවකට උදිකලා ජීවිතයකට එහෙම නැත්නම් ඒකචාරී ජීවිතයකට පුදුමාකාර කමටහන් තියෙනවා. ඒක නිසා සමහරු ඒක තේරෙන්නේ නැහැ කියලා නාන ආකාරයෙන් ගණ්‍යා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා ගත කරනවා. ඉතින් ගත කරන්න තියෙන ආශාවත් මේ ගාතාවල් තේරුම් ගන්න තියෙන ආශාවත් දෙපැත්තකට යන්නේ. ඉතින් ඒ නිසා ඒක ඉතිහාසගතව සිද්ධ වෙච්ච දෙයක්ද සත්‍යයක්ද කියන්න දන්නේ නැහැ. මේවා පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා විදියට පෙන්නලා තියෙනවා. ඉතින් අද අපි ඉදිරිපත් කරගත්ත මේ හතරවෙනි ගාථාවෙත් පංචෝ විශාලෝ යථා විසත්තෝ මේකෙදී අටුවාව පෙන්නනවා වංශ කියලා කියන්නේ උණ පඳුරකට කියලා. විශාල උණ පඳුරක් ඒකේ තියෙන හැම ගහක්ම එකිනෙකා හා බැඳිලා ගත කරන නිසා ඒක ඇලී බැඳී ගත කිරීමේ නිදර්ශනයක් වශයෙන් පෙන්වනවා. ඉතින් ඒක හරියට විශාල පවුලක දුවදරුවන් සහිතව දුවදරුවන් පිළිබඳව අපේක්ෂා සහිත ජීවත් වෙන මිනිසයා උණ කිල්ල උණ ගහක උණ උණ පඳුරක විශාල උණ පඳුරක් ගහක් වගේ තියෙනවා. ඒ උණ පඳු ගහට පුද්ගලිකව ඉන්නත් බෑ. ගහත් අනික් පඳුර අල්ලගෙන නැගිටලා තියෙන්නේ. අනික් පඳුර මේ ගහට වෙන් වෙන්න දෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පෞල් ජීවිතයේදී හැම වෙලාවෙම පුත්තේසු ධාරේසු ච යා අපේක්ෂා. තමන් දුවදරුවන් පිළිබඳව භාර්යාවක් පිළිබඳ අපේක්ෂාවක් තියෙනවා. මේ අපේක්ෂාව තමයි මේ තියෙන ඒකචාර ජීවිතේ තියෙන ප්‍රධාන බාධාවක් විදියට එහෙම නැත්නම් ඒකේ විරුද්ධ පැත්ත විදියට සර්වචර්සේ නිතරම පෙන්නලා දීලා තියෙන්නේ. ඒ නිසා වංශකලීරෝව අසජ්ජමානෝ උණගහක පැන නැගින උණ කිල්ල උණ ගොබුඩ තාම අතුවිච වීදෙන්න කලින් කපන්නත් පුළුවන් වෙන් කරන්නත් පුළුවන් ගහේ පඳුරටත් එක්ක ඇලී බැඳීගෙන නැහැ අන්නේ වෙලාවේදී ඒ උණ රිකිලක් නැත්නම් උණ කිලිලයක් කියලා මේකේ පාළිය සඳහන් කරලා තියෙන්නේ උණ රිකිල්ලක් උණ බොඩයක් උණ ගොබුඩක් වගේ වඳුරේ නොගැලී ගත කරන්න කියලා කියනවා කඟ වේනගේ තනි අඟ වගේ. ඉතින් මේක මේ වගේ ආරණ්‍යයකට ආපු වෙලාවක අපිට වුණොත් ඒක යම්කිසි සතුටක් තියෙනවා తాවකාලිකව අපි ඉෂ්ට නිගමනයක් අරගෙන තියෙනවා මේ වගේ විවේක ජීවිතයකට ඒකචාර ජීවිතයකට නමුත් නිකමට හිතන්න මේ වගේ බණක් රේඩියෝ එක කිව්වොත් එහෙම නැත්නම් අතරමං හන්දියක කිව්වොත් අහන මිනිස්සුත් දේශනා කරන එකනක් විශාල අපහසුකටපත් වෙනවා. මොකද රේඩියෝ වල බණ අහන අය, අතරමං හන්දිවල බණ අහන අය පෞල් ජීවිතය ගත කරද්දී මේ විවේකය ලබා ගන්න බැරිද කියලා අසුචි වල මැනික් හොයනවා. අසුචි මැනික් නෑ, මැනික් තියෙන තැන් තියෙනවා. ඉව්වගේ හෙව්වොත් ඒත් හම් වෙන්නේ නෑ. කලාතුරකින් තමයි හම් වෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් ඒ බැඳීම් වලින් බැඳිලා මේ විවේකයේ හොයන්න හදනවා කියලා කියන්නේ අර හොදෝ දමඩි දාන වැඩක්. නමුත් ඉතින් එහෙම කියන්නත් නරකයි. මොකද අද ඕනෙම භාවනා මධ්‍යස්ථානයකට ගියොත් හැම වෙලාවෙම සංඝ පිරිසට වැඩිය වැඩි පැවිදි පිරිසට. ගිහි ඉඳගෙන බණ භාවනා හොයන පිරිස වැඩි. ඒ වගේම ඒ ඇත්තෝ සමහර විටක පරිසමෙන් වචන පාවිච්චි කරන්න ඕනේ සංඝයට වැඩිය දක්ෂව භාවනා කරන්න. කියන්නේ හොඳත් නෑ වගේ. මොකද සංඝයා ඒ අර වෙන්විලා ඇති කරගත්ත ඒකචාරී ජීවිතයම ඇති කියලා සමහර වෙලාවට වැරදි අදහස් වලින් උද්ගත කරනවා. ඒ වගේම ඒ තමන් අර පැවිදි වෙන වෙලාවේදී අර ධනයා කෙරෙන් වෙන් වෙන වෙලාවේදී කුලයා කෙරෙන් වෙන් වෙලා වෙලාදී තිබුණු සද්ධාව ටික කාලෙකින් පිරියෙනවා. ඉතින් ඒක නිසා සමාජ පවතින තත්ත්වය අනුව බලනකොට ගිහියෝ කොම් කරලා කතා කරන්නත් ටිකක් බය හිතෙනවා. ඒක මොකද ඒ ඉන්න ජීවිතයේ තියෙන නිස්සාර ගතිය ඒ වගේම එයින් විවේකයක් ලබා ගැනීමේදී කරන උදාාරතර සටනේ උනෝනු සුවඳ මතකයේ ගිහියන්ගේ හිතේ තියෙනවා. නමුත් පැවිද්දන්ගේ පහුවෙන්න පහුවෙන්න ඒක ආසවට්ටහණීය ධර්මයක් වෙනවා. කල්යන්න කල්යන්න දැන් අපි විවේකයෙන් ඉන්නේ නිසා අපි ළඟට ධර්මයේ එන්න ඕනේ. අපි ඒවට අයිතිකාරයෝ කියලා පටලවෙන්න වෙන්නේ ඉඳී තියෙනවා. ඉතින් ඒක නිසා අපි මැදමාවතේ තමයි ගමන් කරන්න ඕනේ. ඉතින් ගමන් කරනකොට නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේ ඒකචාරී ජීවිතයේ තියෙන වටිනාකම තමයි මෙතෙන්දි පෙන්වන්නේ. ඒක නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ දුවා දරුවන් කෙරෙහි, අඹුවන් කෙරෙහි ඇලීපැදී ගත කරන ජීවිතය වුණ ගහක පඳුරක් ඇතුලේ අතුවිති වීදී වැඩි තියෙන විශාල වුණ ගහක් වගේ ඒක කපලා අයින් කරන්න බෑ. මුලින් වෙන් කරාට කුණ ගහ අයින් කරන්න මාරේ. ගහ කැමතිත් නෑ පඳුරෙන් අයින් වෙන්න පඳුරත් ඉඩ දෙන්නේ නෑ ගහෙන් අයින් වෙන්න. ආන්නේ වගේ බැඳී ගත කරන වෙලාවට මේ තෘෂ්ණාව විශක්තිකානමැති මේ ලාටුව බොහොම පුංචි බන්ධනයක් පෙන්වන්නේ. ඔව් හති කොන ගෑවුනාට පස්සේ එයාට ගැලවුමක් ඇත්තේ. කොල්ල බවත් එක සෙල්ලම් කරපු හාවට වෙච්ච දේ වගේ එකාතකින් කොල්ල බබාට ගැහුවට නම් ප්‍රශ්නයක් නෑ තාම කොල්ල බබා බබෙක්. අත් දෙකින් ගැහුවට ප්‍රශ්නකුත් නැහැ. කකුල් දෙකම ගහලා ඔළුවෙන් ගැහුවට පස්සේ කොළ බබා එහෙම මාර පාශයක් වඩපත් වෙනවා. ඒක නිසා මේ පවතින සමාජ අගයන් ආඩම්බර වල හැටියට බලනකොට පෞල් ජීවිතයේ දුවදරුවන් ලැබීම බරපතල කුසල කර්මයක්වත් බරපතල දඬුවම් ලැබිය යුතු වැඩකුත් නෙවෙයි. නමුත් අන්තිමට ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරපු දවස තමයි තේරෙන්නේ මේ වල තියෙන බන්ධනේ කොහොමද කියලා. ඒ දවසක් ඔය ගල්ජු පණ්ඩිත ස්වාමීන් වහන්සේ මුල් කාලේ දන්නේ නැතුව මේ රැස්වීමක වේදිකාවට නැගලා තියෙනවා. බණෝර දේශපාලන රැස්වීමක්. ඉතින් ඒකේ ඉන්න ප්‍රසිද්ධ කතිකෙක් සිගරට් එකක් පත්තු කරගත්තා. ඉතින් මේ පණ්ඩිත ස්වාමීන් කතාවේදී පණ්ඩිත ස්වාමීන් මේ වගේ දේශපාලන නායකයෝ වේදිකාවල ඉඳලා සිගරට් බොනකොට පයිප් පුරනකොට රටවැසියාට මොකද්ද දෙන ආදර්ශය? ඒක නිසා මම දැනගෙන හිටියේ නෑ මේක දේශපාලන රැස්වීමක් කියලා. නැත්තම් මං එන්නෙත් නෑ. ඉතින් මෙවුව නෙවෙයි අපේ දේශපාලනඥයන් වලට පෙන්නේ යුත්තේ කියලා. ඉතින් මේ දේශපාලනඥයන්ට ගේන්ති කියලා ඊගාව කතාවේදී කිව්වලු අපේ හාමුදුරුව අපට ඉගරට් බොන්න එපයි කියනවා. එහෙනම් කතාවද බඳින එකත් පෞසිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ පණ්ඩිත සාමි කර්මණිකලා කියනවා. කතාවද බඳින්නේ පෞසිද්ධ වෙන්නේ නෑ. අසාද වැටිල්ලෙන් ගැලවෙන්න උත්සාහ කරපු දවසේ. ඒක තමයි අපි කියන්නේ අබිනිෂ්ක්‍මණය කියලා. එහෙම නැත්නම් වෙන්වීම කටයුතු කරන මිසක්. නමුත් අපි ඔක්කොමලා වෙන් වෙන්නේ නැහනේ ඔක්කොමලා පැවිදි වෙන්නේ නැහනේ ඔක්කොමලා අරණ්‍යගත වෙන්නේ නැහනේ. නමුත් මරණ චිත්තක්ෂණයේ ඒ වගේ උදාර කටයුත්තකට නෙවෙයි වෙන් වෙන්න වෙන්නේ ගොළු බෙල්ලගේ මත ඇටි කුකුලා ගලවන්න වගේ මේ ඔක්කොම දමලා යන්න වෙනවා. ගන්න වෙච්ච දවසේ කල්පනා වෙන්නේ වැඩි වැඩි බන්ධන තිබුණේ කරාට වැඩි වැඩියෙන් ඒ ගැළවිලා මාරු. ඒකේ පුංචි ක්ෂුද්‍ර මට්ටමේ නිදර්ශනයක් තමයි තියෙන්නේ. ඒ වගේ බන්ධන ගොඩක් තියෙන එකට භාවනාවේදී හිත එකලස් කරන්න අමාරුයි. හිත ඒකාග්‍ර කරන්න අමාරුයි. හිත ඒකෝදිගත කරගන්න අමාරුයි. ඒකෝ තත්ත්වරපත් කරගන්න අමාරුයි. ඒ නිසා ඒකේනාගේ ජීවිතය ගැන විස්තර කරනකොට ශාසනය කියවිලා තියෙන්නේ එයා කාය විවේකේ ලබා ගන්න පුළුවන්. සෙනඟ නැත්නකට ගිහිල්ලා, අරණ්‍යයකට ගිහිල්ලා, රුක්ක මූලයකට ගිහිල්ලා, ශූන්‍යාකාරයට ගිහිල්ලා කායික වශයෙන් දුෂ්ට භාවයක් ලබා ගන්න පුළුවන් ගණයා කෙරෙන නිසා කුලයා කෙරෙන. නමුත් හිත චිත්ත විවේකයක් කැළම නැති වෙනවා. කිසිසේත්ම නැති වෙනවා. අර වගේ බන්ධන පිළිබඳව ස්නේහණය එනතම මේක දෙන්නේ අපේක්ෂා කියන වචනේ. බන්ධන පිළිබඳ අපේක්ෂා තියෙන කෙනා හැම වෙලාවෙම අර නන්දහාමුදුරෝ නන්ද කුමාරයා ජනපද කල්යාණිකේ වෙන් කරගෙන කාය විවේකයේ පිණිස බුදුචානන්සේ පාත්‍රේ අතර දීලා ගියාට නන්ද කුමාරයා නිතරම ඇහෙන්නේ අර සිව්මතුරු කවුලෙන් බල්ලා නන්දාවගේ විචින් කියන ලද යත් හිමියනි වහා එන්න කියුවට. ඉතින් භාවනා කරනකොට ඒක රැව් පිළි රැව් දෙන්න පටන් අර ගන්නවා. මොන භාවනාවක්වත් කරන්න බෑ. ඒක ඉරියව්වක ඉන්න බෑ. ඒක ආරමුණක හිත පවත්තන්න බෑ. ඉතින් ඒක නිසා විශාල අනිකුත් භාවනා කරන සංඝයා අතර උසුළු විසුලට ලක් වෙලා තියෙනවා කියලා තියෙනවා මේ නන්ද ආමතුරු පස්සේ තමයි සර්වචන් වහන්සේ ඒ සහෝදරකමට වගේ ඒ නන්ද ආමතුරුව තන ගහගෙන දිවි ලෝකෙ ගිහිල්ලා ඒ අර ජනපද කල්යාණේ පිළිබඳ සින අපේක්ෂාව වෙනුවට වෙන අපේක්ෂාවක් ඇති කරගන්නවා. සුරංගනාවන් පෙන්නලා 500ක් ඒ ජනපත මේ දාඩිය ගලන අසුචි මල මූත්‍ර පිට කරන මේ ජනපද කල්යාණිද හොඳ එහෙම නැත්නම් මේ සිහංගනාවියන්ද හොඳ කියලා ඒ ඒ අරමුණේ හිත බැඳිල්ලෙන් තමයි ජනපද කල්යාණ පිළිබඳ අපේක්ෂාව කඩාගත්තේ. ඒකම තමයි ਸਰවචන් වහන්සේ අපටත් නන්දහමතුරාණ කරපු වැඩේම තමයි පෙන්වන්නේ භාවනා කරනකොට මේ කාය විවේක ඇති කරගත්ත පිළිසකට චිත්ත විවේකයේ පිනිස ඒ කාය විවේකයේ වැඩි කරන්න වැඩි කරන්න අර පුත්තේ සුදාරේ සුචය අපේක්ෂා කියලා දුවදරුවන් සහ අඹුව පිළිබඳව යම් සැලසුම් යම් අපේක්ෂාවක් තියෙනවා නම් ඒව ගෙදරවල වල ඉන්නවට වඩා ගොජ දාන්න පටන් ගන්නවා. හරියට බඩමුකේ පාද පුතුආලයක් වගේ ගොජ දාන්න පටන් ගන්නවා. ඒක සර්වඥාන්සේ නොදන්න ඉන්න එකක් නෙවෙයි. ඒ තියෙද්දිම තමයි කියන්නේ මේ වගේ දුවදරුවන් පිළිබඳ අපේක්ෂාව අතහැරලා කාය විවිකේ ලබාගෙන අරණ්‍යගත වෙන්න, කුමූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්නයි කියලා. ගත වුණාට හිතේ කාම සංඥාවල් නැත්නම් චිත්ත අවිවේකී භාවය කිසිසේත්ම අඩු වෙන්නේ නැහැ. ඊට පස්සේ විශාල ප්‍රයත්න කරන්න වෙනවා. ඒ කාම අවිවේකී භාවය, චිත්ත අවිවේකී භාවය දුරුවන් කිරීමට මේ කය නැත්නම් ආස්වාස ප්‍රසවාසයේ නැත්නම් වම දකුණ ආදී වශයෙන් වර්තමාන වශයෙන් අත්‍යකයකී රූපක හිත බැඳීමෙන් තමයි අර කාම සංඥාව දුරු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර ගිහිගොයෙන් අයින් වෙලා කුලයා කෙරෙන් අයින් වෙලා ගණයා කෙරෙන් අයින් වෙලා විවිකේ ලබාගත් කෙනාට ඒ ඊටාම සරල ඒ වගේම ඊටාමත්ම සාර්ථක ඊටාමත්ම ඍජු කාටවත් නෑ බෑ කියන්න බැරි මේ රූපයක හිත බඳින එක නන්ද කුමාරයා ජනපද කල්යාණිය අතහැරලා සුරංගනාවියකට හිත බඳින වැඩේ තමයි කරන්නේ. ඉතින් උගව දෙනකොට නන්ද කුමාරයන්ට හේතුවක් තිබුණා. මොකද හේතුව ජනපද කල්යාණට වැඩිය ගොඩාක් කාම ලෝකෙ පැත්තෙන් බලනකොට සුරංගනාවියගේ ආනිශාස්කතිය වැඩි. නමුත් භාවනා කරන කෙනාට ඒ දුවදරුවන් අතහැරලා ඇවිල්ලා කුඩා වූ ඒවා මහත් වූ ඒවා වස්තු අතහැරලා ඇවිල්ලා මේ උදාසීන වෙච්ච කයට ආශස් ප්‍රසාසයට එහෙම නැත්නම් මම දකුණ වශයෙන් සක්මන්ට හිත බැඳීම කඟ වේනගේ තනි අඟ වගේ. ඒක අමාරුයි. ඒක අමාරුව පිළිබඳව දෙන්නේගේ සංසන්දනය කරන දෙයක් නෑ. කාටත් ඒක අමාරුයි. ඉතින් ඒ නිසා ඒක විවිධාකාරයෙන් හුවා දක්වන්න ඕනේ. විවිධාකාරයෙන් උස්කල පෙන්වන්න ඕනේ. පින්නෝ තමයි කෙනෙකුට පුළුවන් වර්තමාන හිතපවත්තන්න යම් ප්‍රමාණයක පුළුවන්. නමුත් මේක මෙච්චරම ආනිසංස ජනකද මේකටද බුදුහාමතුරු මේ කඟ වේනග තනියඟ වගේ කිව්වේ. මේකද මේ සාමාන්‍ය උපාසකයෙකුට බෑ. පසේ බුදු වෙන උපාසකයෙකුට හේතු කරන්න තරම් ගැඹුරුුනේ මේකද කියලා ඒකේ බරසාරකම ගම්භීරත්වයේ තේරුම් ගත්තොත් ඕනම කෙනෙක්ගේ ආකල්පෙ වෙනසක් ඇති වෙනසක් ඇති වෙන්නම ඕනේ මේ භාවනාවේ කායानुපස්සනාවේ රූපයක් ඉදිරිපත් කරන ඉදිරියට යන ගමන තේරුම් ගන්න. එහෙම නැත්නම් අපි নানা ආකාර රැවටිලි වල රැවටිලා, ieval දොරවල් අතහැරලා ඇවිල්ලා තව කුණු කන්දලයක් අල්ලනවා. ඒ අල්ලන දේ අච්චරම ගොරෝසු නැති වුණාට ඒක පුළුවන් තරම් උදාසීන දෙයක් වෙන්න වෙන්න වෙන්න වෙන්න ආනිසංස වැඩි. නමුත් අපේ හිත අර උදාසීන දේ අල්ලන්න කැමති නැහැ. ඇල්ලුවත් ඒක yaadෙන්නේ නැහැ ඒක නීරස නිසා. ඒක ඒකාකාරී නිසා. ඒක දිහා බලනකොට එපා වෙන නිසා. ඉතින් හිත එලිපත් ඉන්න බල්ලෙක් වාගේ කොයි වෙලාවෙත් අර අරමුණ වලට දුවනවා. ඉතින් දුවන හැම වෙලාවෙම මේ යෝගාවචරයා ඒ අරමුණ වල දොස් දකිනවා. අරමුණු නැති පරිසරයක් ගැන අපේක්ෂා කරනවා. එයා ඒ වෙනුවට ඒ අරමුණට විකල්පයක් වශයෙන් තියෙන වර්තමානයේ හිත පැවැත්වීම ඕනම වෙලාවක ඕන කෙනෙකුට ආධුනික මනසක් තියෙන ඕනම කෙනෙකුට කරත හැකියි. අනේ ඒ ටික තමයි මේ ඒකෝචරේකක විසාන කප්පෝ කියලා ශ්‍රාවක බෝධිය කරන කෙනෙකුට නම් පාවිච්චි කරත හැකියි. පතේ බුදු අපේක්ෂකයන්ට පසේ බුද්ධත්වයේ පතර බෝසත්තුරුන් විතරක් නෙවෙයි. ඒක නිසා මම ගී කාලේ තාමත්ව උද්‍යෝගේ එවනත් ඊ타මත්ම නව නිර්මාණ ශිල්පව එවනත් ඊ타මත්ම ප්‍රගතිය සලකමින් ඉන්න වෙලාවේ ඒ ඕස්ට්‍රේලියානු ජාතිකයේ හාමුදුරුවෝ මට කිව්වේ මේ ගාථා ටික කටපාඩම් කරගන්න. පුළුවන් තරම් කටපාඩම් කරගන්න. කටපාඩම් කරගෙන මොකද ඔය මඩේ කකුල තිබ්බොත් ආයෙ ගන්න බෑ. ඒ නිසා කකුල නොතියන්න පුළුවන් දහං ගැටයක් දාපන් කියලා ඒ කාථා කටපාඩම් කරන කිව්වා මෙන්න මේ පොඩි වචයක් මේක ඇතුලේ තියෙනවා. ඒ ශාස්ත්‍රික වචනෙන් කියනවා නම් මේක පිළිලා තියෙන්නේ පසේ බුදු වෙන්න හදන්නේ කියලා. නමුත් මම කවදාකවත් එහෙම දෙයක් අගය කරන්නේ මම කියන්නේ මේ ජීවිතේදීම නිවන් දකින්න කතාවක්. ඒක නිසා මේ ගෞතම සාධනෙදිම වැඩ කරගන්න පුළුවන් මේ වගේ තෙදවත් බලවත් ජපමන්තර වගේ මේවා. නිතර කියවන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාට කොහොමඩක්වත් සෙනගතලේ ඉන්න බෑ. සෙනගතලේට යනවා කියන්නේම දාගැදිල්ලක් වෙනවා. සෙනගතරට යනවා කියන්නේම අර හදාගත්ත කාය විවේකයේ තවදුරටත් අවුල් කර ගන්නවා චිත්ත විවේකයට බාධා ඇති කර ගන්නවා නමුත් අපි අද ගත කරන සාමූහික භාවනා ක්‍රම භාවනා මධ්‍යස්ථානවල අපි සෙනගත් එක්ක ඉන්න වෙනවා ඒ සෙනගත් එක්ක ඉන්න වෙලාවේදී ලබාගත්ත මේ කාය විවේකය ඉදිරියට ගෙනියන්න නම් චිත්ත විවේකයේ පිණිස අපි ඇසුරු කළ යුතු බොහෝ අරමුණු අතර අරමුණු විවිධත්වය අතර මෙන්න මේ අරමුණ ඇසුරු කළොත් චිත්ත විවේක ලැබෙනවා ඒකට බාධක ධර්ම රාශියක් තියෙනවා ඒ බාධක ධර්ම වල ගැන කතා කරන්න ගත්තොත් හොඳින් හෝ නරකින් අපි කරන්න වෙන්නේ අර උදාසීන අරමුණ කොන් වෙනවා මේ අරමුණ ඉදිරිපත් වෙන නිසා අපි අපහසුතාවයේ මැද දුෂ්කරතාවයේ මැද ඒ උදාසීන අරමුණ අපි කියනකට රූප ආරම්මණය කියලා එනකන් කාය කායනුපස්සනාව කියලා කාය කායගත සතිය කියලා ඒකේ නඩත්තු කරවන්නයි අපේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ඇති කරන්නේ. ඒ සර්වචනාංශේ වැඩ ඉන කාලේ ඒ සවැත් නුවරම සංඝයා වහන්සේලා පින්නපාත යනකොට මේ හිරගෙදර හිර කොහල්කට දොර අරස අරසා කරන ඒ කාවල්කාර මුලාදෑනි මේ සංඝයාට පිටපාද වේදන්න පටන් ගත්තා. කියන්නේ මුර ගෙදර හිර ගෙදර අයිතිකාරයා වගේ හිර ගෙදර ඉන්න දොරටු පාලකයා. ඉතින් මේ සංඝයා පිටපාද කරලා මුලාදන්ත එක යාළු වෙලා දවසක ඇහුවා අපිට හිර ගෙදර යන්න බලන්න බැරිද කියලා. ඉතින් මුලාදන් කිව්වා ඒක දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ සාමාන්‍ය මිනිස්සුන්ට බලන්න යන්නේ ඒ කට්ටිය කොම් කරලා ඉර කරලායි තියෙන්නේ. ඔය ස්වාමීන් වහන්සේලා බලන්න යන්නේ ඒගොල්ලෝ මේ නෑදෑකමට දැන් කාලේ කරන මීටි මිටියක් ගිහිල්ලා දෙන්න, ගංජා මිටියක් ගිහිල්ලා දෙන්න නෙවෙයිනේ. ඔබ වහන්සේලා බලන්න යන්නේ වෙන පැත්තේ නිසා මම වෙලාවක් කියන්නම් එන්නේ කියලා. ඊට පස්සේ සංඝයා වහන්සේලා ගියාට පස්සේ දැක්කා සමහරු ඇත්තෝ යකඩ දැන් වලින් බැලලා. සමහරු දඬු කඳේ ගහලා අවුවේ දපලා ඉන්නවා. ඉතින් මේ සංඝයා වහන්සේට තේරෙනවා නේ අපි කොච්චර විවේක ජීවිතයක් ගත කරන්නේ අපි හිතනවා මේ පින්න පාද ටිකක් නැති වෙච්චාම හොඳ සේනාසනයක් නැති වෙච්චාම හිතුවපැතු චිවරක් නැති වෙච්චාම අයියෝ මේට වැඩිය කොච්චර ලේසිද මේක හම්බ කරගෙන කණේ කියලා ඔන්න හම්බ කරගෙන කන අය ඒ දරුවන් මල්ලන් රකින්න ගිහිල්ලා හම්බ කරන්න ගිහිල්ලා වෙන දේ අන්තිමට ඉරකවල වල වැටෙච්චාම ජකඩෙන් දැව වලින් එහෙම නැත්නම් කිත්තම් කබෝලින් බැඳලා ගන්නවා. ඉතින් මේ කටිට හරි සංවේගයක් පහළ වෙලා ඇවිල්ලා සර්වචත්තනාංශ කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු යකඩෙන් බැඳහනවා. දනුකන්දේ ගහපුවාම කිත්තංකම් වලින් බැඳාම ඒ මිනිස්සෙින්ද ආය ගැටේට බුරුලක් තියලා නෙවෙයිනේ ගැටේ ගහන්නේ කිටි කිටි ගැට ගහලා ඉන්නවා ඉතින් ඔබ වහන්සේගේ සර්වඥතා ඥාණයට වැටෙනවද මීටත් තද ගැට මීටත් තද බන්ධන මේ ඔබ වහන්සේට වැටෙනවද කියලා බුදුචාන් වහන්සේට ගිහිලා මේ Taman දැකලා ඇති වෙච්ච සංවේගය පිළිබඳව සර්වඥාතර මතක් කිරීම ඒතකොට සර්වචනාංශේ මේ ධම්මපදේ සඳහන් කරනවා තමන්වංශයේ සර්වඥතා ඥාණයට මේ පින්නන්න හදන දර්ශනය දක්වලා සම්බන්ධ කරලා නතන් දල්ලම් බන්ධන මාඋදීරං උඹලා කියන ඔය දෙයට මොකටද යදා යසං දාරුජම් බබ්බජංච යසං කියලා කියන්නේ යකඩෙන් දාරුජ කියලා කියන්නේ දවයේ කටුකන්දේ බබ්බජ කියලා කියන්නේ බබුස්තන කියනවා. ඉතින් අපි කිත්තංකම කියලා ගන්න පුළුවන්. ඔය උඹලා කියන යකඩෙන් ඔය දරයෙන් දැවයෙන් ඔය කිත්තං කම්බණයෙන් බැඳිල්ලට ධීරයන් වහන්සේලා විසින් බරපතල දණ්ඩනයයි නොකියනු ලැබේ. සහරත්ත රත්තෝ මණිකුණ්ඩලේසු යම් කිසි කෙනෙක් Tamange මිනිමිතු රත්තරන් රිදී ගැන අපේක්ෂා ආසාවක් තියනවාද පුත්තේසු ධාරේසු චයාපේක්ඛා තමන්ගේ දුවා දරුවන් ගැන අගුවන් ගැන අපේක්ෂාවක් තියනවාද ඒතන් දල්ලම් බන්ධනමාව දීලා ඒක තමයි ධීරයන් විසින් දර්ධි බන්ධනයක් කියලා කියන්නේ. දැඩි බන්ධනය කියලා කියන්නේ මිනිමතු මණික් වල තියෙන ආශාව, දුවා දරුවන් තියෙන ආශාව, හරක බාහන තියෙන ආශාව, නිශ්චල චංචල දේපල වල තියෙන ආශාව අපේක්ෂාවයි. ඕහාරිනම් සිතලන් දුප්පා පුංචා. ඒ කියන දේවල් බැඳෙන්න බැඳිලා නැහැ කේස් කහකින්වත්. තමන් අඹුවත් එක්ක හරි, දුවා දරුවන් එක්ක හරි, රත්තරන් මිනිමුතුත් එක්ක හරි. හරකවාණේකාරී වස්තුවත් එක්ක බැඳලා නැහැ. නමුත් අයින් කරන්න ගිය දවසේ ඉතාමත්ම සූක්ෂමයි. ඒවා හැම විදගෙන, සීවිය විදගෙන, හැම විදගෙන, මස් විදගෙන, ඇට විදගෙන, ඇට මිදුළු දක්වා කාගෙන කියලා තියෙන්නේ. ඒ නිසා ඕහාරිනා සිතිලන් දුප්පමුච්චච්ච. අදුරුව කරගන්න. අයින් කරන්න අමාරුයි. බොහෝම සූක්ෂමයි. ඒතම්පි චිත්තාන පරිපජෙන්තෝ. අන්න ඒ සියල්ලම අතහැරලා යම් කෙනෙක් පැවිදි වෙනවා නම් පරිප්‍රජන්ත කියලා කියන්නේ ගාල කඩන පරිණවන නම් අනපේක්ෂිතෝ කාම සුඛං පහය. ඒ කාම සුඛයන් පිළිබඳ අපේක්ෂාව අතහැරලා ඒ ප්‍රහාණය කරලා අපේක්ෂාව අතහරිනවා නම් ඒක තමයි නිදහස කියන්නේ. අද ඒක තමයි පෙර කතා කරේ. ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි gedirin පැනලා යන එක. එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරයා යශෝදරාවට පළවෙනි බබා හම්බ වෙච්ච දවසේ චන් නැමැතිවරයත් එක්ක මාලිකාවට වරෙන් පැල්ල යන්න පුළුවන්. ඒකට අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. නමුත් අබිනිෂ්ක්‍මණය කරාට හිතෙන් මේවා පිළිබඳ තියෙන මේ දේවල් අතාරිනවා කියන එක ලේසි නෑ. ඒක තමයි ඔය දවස් හත අටකට භාවනා කරන්න ආපු කෙනෙක් භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා හොඳටම දන්නවා තමයි ඒ කුලයා කෙරෙන් ගණයා කෙරෙන් වෙච්ච බව කුඩා වූවා මහත් වූවා වස්තු අයින් කරපු බව කුඩා වූවා මහත් වූවා ඥාති අයින් කර බව නමුත් ඇවිල්ලා පරියන්කේ වාඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? හිත පුදුමාකාර විදියට අර දාලා ආපු දේවල් පිළිබඳව ඊතර සොරේ ඉන්නවටත් වඩා පුදුමාකාර බන්ධනයක් තියෙනවා. ඒ නිසා අපි පල්ලෙහාදී ගත්ත ඒ අන්‍යතිත්‍ය සූත්‍රයේ බුදුරජාණන් සඳහන් කළා තියෙනවා මේ කාමය අප්පසාවජ්‍ය දන්ද විරාගී කියලා. වැරද්දක් වැඩිය පේන්නේ නැහැ. වෙන වැරද්ද අල්පයි. පුංචි වැරද්දක් තියෙන මේ දුවදරුවන තමන්ගේ දරුවන්ට නේ. තමන්ගේ අඹුවට නේ. තමන් සාධාරණව හම්බ කරපු වස්තුවට නේ. තමන්ගේම හරක බානට නේ ආශ කරන්නේ. ආශ කරන්නේ තු බෑනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පවා කියන එක අල්ප ශාවකයයි කියන්නේ. වැරද්ද අඩුයි. නමුත් දන්ද විරාගී අයින් කරන්න ගිය දවසේ තමයි ඒක අමාරු වැටෙන්නේ. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනාට දුක් ඡාති දෙකක් පිළිබඳ අවබෝධයක් තියෙනවා. ගේසිත දුක, නෙක්ඛම්ම දුක කියලා. ගෙදර දොරවල් ඉන්නකොට මේ හැම දරුවන් පෝෂණය කරන්න මැනිමුතු පිසු කළ සුත්තු කළ තියාගෙන ආරක බහන කන්න දෙන්න ඉඳන් බලන්න කරන්න විශාල දුකක් තියෙනවා. ඉතින් එයා ඒක හිතන්නේ සැපක් යමක්කමක් තියෙන කෙනෙක් කියලා. නමුත් අංගයට මොහොතලා අන් තියනවා කියලා තේරිච්ච දවසේ තේනවා මේ කොච්චර හම්බ කරත් තමල යන්න වෙනවා. මේ දඬ වෙන බව දැනගෙන මේව ධනර බින්ද දීලා හෝ අත අපේක්ෂාතරව අතහැරලා දාලා වෙන් වුණාට පස්සේ ඒක නඩ තීරණ පටන් අර ගන්නවා. වෙන් වෙච්ච පමණින් කාය විවික ලැබිච්ච පමණින් චිත්ත විවික ලැබෙන්නේ ඒ චිත්ත විවික ලබා ගන්න කාය විවිකය කියලා අතහැරලාපු ඒ නිශ්චල චංචල දීපල් තියෙනවනේ. ඒව හම්බ කරනවට වඩා දක්ෂ ඊට වඩා ප්‍රතිපදාවට බර උපක්‍රම රාශියක් පාවිච්චි කරන්න. ඒක නිසා කියන්න පුළුවන් පැවි මහා භාවනාව හරියන්නේ ගීගේ අසාර්ථක වෙච්ච බොබ්බරයන්ද නෙමෙයි. ගීගේ හොඳටම සාර්ථක වෙලා ඒට වඩා තීක්ෂණ ඊට වඩා කුසල සම්පන්න දක්ෂ උපක්‍රම කරන්න දක්ෂ වෙන්නේ ගිහි ගෙදර සාර්ථක වෙච්ච කෙනා විතරයි. ඒ නිසා පැවිද්ද කියන්නේ භාවනා කියන්නේ හතර කේන්දරේ පාළු වෙච්ච උන්ගේ වැඩක් නෑ. ඒක හොඳටම සාර්ථක වෙලා ඒක අතහරින්න පුළුවන්කම තියෙන්න ඕනේ දීපාන්දර බිම දාන කුණු කෙල පිටක් වගේ. හැබැයි මතක තියාගන්න ඕනේ මේක අතහැරියාට මේ ආවට පස්සේ නිකන් බත් ගන්න හම්බ වෙන්නේ නෑ. මේ විශාල වගකීමක් තියෙනවා විශාල කය හිත වචනය ඉක්මවා ගන්න වෙනවා. ඒ ඉක්මවා ගන්න ගියාම අර ගේහසිත දුක වගේම නෙක්ඛම්මසිත දුකක් තියෙනවා. මෙහාට පස්සේ වෙන්නම දුකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේකෙන් පෙරදුනොත් මේ නෙක්ඛම්මසිත දෝමනස්යෙන් පෙරදුනොත් ආපහු ගෙදර ගියාම ගෙදර මිනිස්සු තුසුළු විසු කරනවා. උඩින් යන්නේ ඉතාලනේ දාවේ මහා ලොකු භාවනා කරන්නනේ ගියේ මොකද මේ මූණ දික් කරගෙන මූණ අට කරගෙන ආපහු ආවේ අයි කෝ ඔය අරගෙන ගියුවා නැද්ද හදාගත්තේ කියලා ඒ මිනිස්සු සුසුලසු කරනවා. ඒක නිසා ඒ බුදුන් පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ යෝගාවචරය දෙලොක් අතර හිර වෙලා හරියට මෙටල් ක්‍රෂර් එකට හිර වෙලා ඇඹරෙන ගලක් වගේ. ඒ පැත්තෙන් කාම ලෝකේ අන්තරමාරුවෙන් හම්බ කරපු දේ අතහැරලා මෙහි ආවා. මෙහි ඇවිල්ලා මෙහි පట్టල උනේ නැත්තම් ඒකචාර ජීවිතය අඳුරගත්තේ නැත්තම් උදකලාව අඳුරගත්තේ නැත්තම් චිත්ත විකේ අඳුරගත්තේ නැත්තම් නැත්නම් ඒක උපය ගන්න බැරි වුණොත් ඒ මනුස්සයා හොති බේරෙනවා. දෙපැත්තෙම ඇඹරෙනවා. දෙලොක් අතර හිර වෙනවා. ඉතින් ඒ මනුස්සයාට උසුලිසු කරන්න නරකයි. හැබැයි ලෝකයේ අනිවාර්යම උසුලිසු කරනවා. පැවිද්දන් අතරත් උසුලිසුට ලක් වෙනවා. නැවත ගෙදර ගියාම ගෙදරත් උසුලිසුට ලක් වෙනවා. ඉතින් ඒක නිසා ඒ කෙනා තමයි ඇත්තටම මේ ශාසනයේ අනුකම්පා ලැබිය යුතු පුද්ගලයා. යම් කෙනෙක් මේ හැවිලා යම් ප්‍රමාණ භාවනාව හරි ගිහිල්ලා ඇවිද්දක් හරි ගිහිල්ලා ඉන්නවනම් ජීවනසට කට උතර වදින්න ඕන කමක් නැහැ. නමුත් <clears throat> වර්තමාන පවතින ශපේට බුදුදහම කියනවා දීත ධම සුඛ විහරණය කියලා ඒක මෙයාට ඇති. අවුද්දට මතක තියාගෙන භාවනා කරන හැම කෙනාටම ඒ දීත ධම සුඛේ ලැබෙන්නේ නැහැ. ප්‍රධාන හේතුව ඊයත් මේ කියලා දෙන සරල භාවනා ක්‍රමයේ වෙනුවට විනානා ප්‍රකාර කෙටි ක්‍රම හොයනවා. මම කියන්නේ මේ සරල භාවනා ක්‍රම හරි ගත්තාම සියලු දෙනා නිවන් දකින්න පුළුවන් කියලා. ඒක නෙමෙයි මම මේ මතක් කරන්න හදන්නේ. ඒ ඒ කෙනා දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මේ කායानुපසනාවෙන් ගිහිල්ලා වේදනානුපසනාවට ගිහිල්ලා මේ ක්‍රමයෙන් දියුණු වෙන භාවනා ක්‍රමයක් පෙන්ලා දීලා තියෙන්නේ. උන්වහන්සේ ධාරා සංඛ්‍ය කල්පලක්ෂණ මේක උත්සාහ කරලා ඔය කරගෙන ආපු හපංකම කොච්චර වුණත් ඊගාව පන්තියේදී නැත්තම් මේ පැවිද්දන් වශයෙන් උපාසකයන් වශයෙන් යෝගාවචරයන් වශයෙන් මේ ගන්න ක්‍රියාවලියේ සරල ඍජු ක්‍රමික පැස ගැනීමක් කෙරුවේ නැත්නම් ලෙසන දැනක අඩිය තිබ්බොත් ජඹුර වතුරකට වැටුනොත් වතුර බිල්ල පෙරෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන්න පටන් අරගත්තට පස්සේ තමන් ඒකාන්තයෙන්ම ගරු කරන්න ඕනේ ඒ ලබාගත් කාය විවේකය. අපි මේක ලබාගත්තේ తాවකාලිකව දීර්ඝ වශයෙන් තන්නේ ක්‍රම තමන්ගේ අර වස්තුව හම්බ කරාට හම්බ කරන්න ගත්ත ඥානයටත් වඩා සුවිශේෂී ඥානයකින් තමයි ඒ තමන්ගේ මේ ඥාතිවරයන්ද කිට්ටුවන්තයන්ට ඒත්තු ගන්නන්නේ මේ පරිශ්‍රණයකට යනවා ඒ පරිශ්‍රණය මීටත් වැඩි අමාරුයි කියලා ඒත්තු ගන්නට වස්තු හම්බ කරන්න වැඩි අමාරුයි ඒ නිසා ඒ හම්බ කිරීමත් කරලා අතහැරලා ඒක පිළිබඳ අගය කරලා මෙහි ආවට පස්සේ අරණ්‍යගත වුණාට පස්සේ පැවිදි වුණාට පස්සේ අන්නර කීගේ අතහරින වෙලාවේදී තිබුණ සංවේගය බොහෝම ඉක්මනට අමතක ඒක තමයි මෙහි ආවට පස්සේ මේ මාන්නකාරකම් එහෙම නැත්නම් ඒ කම්මැලිකම් ඇති වෙන්න හේතුව. මේක නැතිකරන්න එකයි ගුරුවරු උගන්වන්නේ නිතරම ආධුනික මනසක් ඇති කරගන්න කියනවා. මේ දැන් භාවනා පටන් ගන්න කෙනෙක් විදිහට ඊටාම සරල තැනින් ඊටාම ඍජු තැනින් පටන් අරගෙන ඉදිරියට ගියොත් අර ඒ ලෝකෙන් මේ ලෝකයට කාම ලෝකෙන් මේ අරණ්‍යගත ජීවිතයට පත්වීමේදී ඇතිවෙන ඊථාන මාරු අපහසුව ගොයමක් අරගෙන තවාණෙන් ගලවලා ප්‍රධාන කුමර හිටවපුවාම කියන එකට නෙළුම් රෝග තියෙනවා ටික කාලයක් කහපාට වෙනවා අන්න ඒ වගේ මේ මාරු වෙන වෙලාවේදී ඒකත් දරාගෙන රූප කර්මස්ථානයක නැත්නම් කායනපසනාවේ හිත පවත්තන්න ගියොත් ඒ කෙනාට යම් ප්‍රමාණයක පුංචි තඩමාරුවක් විඳලා මේකේ මුල් බැසීමක් සිදු වෙනවා. තවත් හුඟ දෙනෙක් මේ භාවනා ක්‍රමයට යන්නේ නැතුව ලොකු අතු අල්ලන්න හදනවා. අල්ලන්න ගිය ගමන් වෙන්නේ මොකද්ද? අරකෙත් පය ගන්න බෑ මේකෙත් පය ගන්න බැරුව දෙලොක් අතරමැද ඉරගෙන. ඉතින් ඒක නිසා මේ විදිහට යම් කෙනෙක් ඒකචාරී ජීවිතයකට උදේකලා ජීවිතයකට විවේක ස්ථානයකට යෑමේ කාය විවේකයෙන් දැන් අපි කරගෙන තියෙන්නේ දැන් අපිට ඕනේ චිත්ත විවේකයයි කියලා. චිත්ත විවේකයට වැඩ කරන කෙනා තේරුම් ගන්න ඕනේ ඒකට සුදුසු පරිසරය පෙරපිනෙන් හම්බ වෙනවා. ඒ කවදාකවත් අපිට ඕන ඕන වෙලාවට ලබා ගන්න බෑ. ඕන ඕන වෙලාවට තිබුණත් ඒකට හිතේ දෙන්නෙත් නැහැ. හිත යෙදුනත් ඒට සුදුසු පරිසරය ලැබුණොත් ඒක ඒකාන්තයෙන්ම පුබ්බේච කත පුඤ්ඤතා කියලා පෙරකල පිනක් නිසා අපිට ඒ පරිසරය ලැබෙනවා. අපි ඒ පරිසරය ලැබුණාට පස්සේ ඒක සඳහා කැප කරපු කැපකිරීම මෙච්චරයි කියලා දැනගෙන ඒ ඒ කැප කරපු අනික් පිරිසට නැත්නම් අපිත් එක්ක එකට බණ භාවනා කරන පිරිසට මොනම විදියකින්වත් විවේකේ නැති වෙන වැඩ කරන්න එපා. වැඩ කරනවා කියන්නේ ශිල්පද කැඩීමක්. වැඩ කරනවා කියලා කියන්නේ දීලා තියෙන විවස්ථා ඉක්මවා යනවා. ඉක්මවා ගිය ගමන් තව එක්කෙනෙක් හරි ඒ තමන්ගේ ශිල්පද ඉක්ම නිසා කරදරයටපත් වෙනවා. ඒ නිසා ආවට පස්සේ තමන් කය වචනය දෙක පුළුවන් තරම් හික්මල තියාගන්න ඕනේ. මගේ කායික ක්‍රියා වාචික ක්‍රියා නිසා තව කෙනෙකුගේ විවේකයට, කාය විවේකයට, චිත්ත විවේකයට බාධා නොවේවා කියලා. ඒකත් අමාරුයි. ඒකත් හොඳ ශරීර සෞඛ්‍යයක් ඇති, හොඳ මානසිකත්වයක් ඇති කෙනෙකුට තමයි තමන්ගෙන් අනුන්ට කරදරයක් නැති ජීවත් වෙන්න වෙන්නේ. අපිට ලෙඩක් වුණා, අසනීපයක් වුණා, එතකොට අපිට කරන්න දෙයක් නැහැ. අපිට කාගෙත් අනුකම්පාව ඉල්ලන්න වෙනවා. ඒ වෙලාවට පැකිලෙන්න එපා. ඉල්ලන්න. නමුත් හොඳට මතක තියාගන්න අනිත් හැම කෙනෙක්ම මේ වගේ තැනකට වෙලා ඉන්නේ. ඒ කාය විවේකේ ලබාගෙන චිත්ත විවේකේ ලබා ගන්න. අපි ඔක්කොම එක විදිහට ඉදිරියට යන්න නම් සියල්ලන් අතර සමගිය අවශ්‍යයි. ඒ සමගිය තුළ අපි කායික ක්‍රියා පුළුවන් තරම් අඩු කරන්න. වාචසික ක්‍රියා පුළුවන් තරම් අඩු කරලා ඒ ප්‍රතිපත්තියට කරු කරලා දිගට යන්න පටන් අරගත්තොත් එවැනි පරිසරයක පමණයි මේ මම දැන් මෙතන ඉන්නවා නැත්නම් මම ඉඳගෙන දැන් ඉන්නේ මම ඇවිදිමින් නෙවෙයි කියලා ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාන්න පුළුවන් වෙන්නේ අන්න අර විදියට Taman ලැබිච්ච තත්වයට ගැළපෙන විවිධ කුණක් පමණයි. එහෙම නොවුනොත් අපි අනුන්ගේ විවිධකරත් බාධා කරමින් මේ මම දැන් මෙතන ඉන්නවා කියන කයට හිත ගැනීම නිසා ඒ මණිකුණ්ඩල පිළිබඳ තිබුණු ආශාව, පුත්තු ධාරාවන් කෙරෙහි පිළිබඳ ආශාව, දුරවන් වුණා කියන කාරණාව තේරුම් ගන්න හම්බෙන එකක් නෑ. ප්‍රත්‍යක්ෂ කරන්න හම්බෙන එකකුත් නෑ. ඒක නිසා චූලසුඤ්ඤත සූත්‍රයේදී සර්වචන්සේ සඳහන් කරනවා අපි ඉස්ලාම සතුට වෙනවා අරණ්‍යකට ආවයි කියලා. අරණ්‍යට ආවයි කියලා කියන්නේ ග්‍රාම සංඥාව අයින් කරා. ඥාන පිරිමි සංඥාව අයින් කරා. අතරම් මිනිමුතු සංඥාව අයින් කරා. දුවාදරුවන් ප්‍රතිම අපේක්ෂාව අයින් කරා. නමුත් අරණ්‍ය වාසී සැප නැහැ. ඉතින් ඒ නිසා ඕන්න එක පැත්තකින් දුක් කරදර එන්න පටන් ගන්නවා අර තිබුණු සපහසුකම් අතහැරලා ආරණ්‍ය වාසයට පැමිණීමේ දුකක් තියෙනවා එනකම සිට දුකක් තියෙනවා ඒක ධරතයක් තමයි වෙහෙසක් තමයි සර්වචනාසේ සඳහන් කරනවා මානි මේ ධරතේට මේ වෙහෙසට ප්‍රමෝදය කියලා කියපල්ලා ප්‍රීතිය කියලා කියපල්ලා පස්සද්ධිය කියලා කියපල්ලා සති සම්පජඤ්ඤය කියපල්ලා මේ කැප කරේ වෙන මොකටවත් නෙවෙයි සති සම්පජඤ්ඤයට මේක සුඛයක් කරගන්නේ ඒක නිසා ආකල්පෙම වෙනසක් ඇති වෙච්ච මිනිසයාට සත්පුරුෂයාට අරණ්‍ය Tamanට ඕන ඕන පහසුකම් නැති වුණාට ඒ වෙහෙස සුඛයක් වශයෙන් දැකීමේ ආකල්පෙම වෙනසක් ඇති වෙනවා. කාමභෝගී මිනිසයාට අරණ්‍ය කියන්නේ බය එළවන දෙයක්, ඉන්ෂුරන්ස් නැහැ, දොස්තරලා නැහැ, ඇම්බියුලන්ස් නැහැ, ලිෆ්ට් නැහැ. තීරිතනෝනි අම්මේ මේක ඇවිල්ලා රකේ කරි කෑවොත්, මේක ඇවිල්ලා පය පැකිල්ල ගැටුනොත් විනාශයි කියලා පුදුමාකාර බයක් ඇති ඉතින් ඒ තමයි ඒ අසත්පුරුෂ ගතිය. එහෙමනම් එන්න එපා කැලේට. ආවේ Tamanගේ වමනාවට කැලේට ආවේ ඒ කැලේ දුක සතක් කරගන්න ගන්න කෙනා. ඒකට සර්වඥාන්සේ සුද්ධ වශයෙන්ම කියනවා ප්‍රමෝදයක් පහල කරපන්, ප්‍රීතියක් පසද්දයක් පහල කරපන්, සති සම්බජඤ්ඤේ කියපන්, සුඛයක් කියපන්. ඊට පස්සේ ආරණ්‍ය සංඥාවේ ඉන්නා තාක්කල් එයාට තේරෙනවා නම් විශාල ඔක්කොම ඔළුවේනේ. එනේ මේ කය පාතලයෙන් උඩ, කෙස්වලින් යට, හැම පිටිකේ උඩ ඇත්තා වූ කයට පමණක් සීමා කරගත්තයි කියලා හිතනද යම් කිසි කෙනෙක්ගේ සතිය. ඒකට එන ගාම සංඥාවක් නැහැ, අරණ සංඥාවක් නැහැ, කය කියන සංඥාව තියෙනවා. දැන් කය කියන සංඥාවට ආපුවාම එයා අරණ්‍ය පිළිබඳව කවක උත්තර බඳින්න ඕනකමකුත් නැහැ. කයට හිත පැමිණා ගත්තාම මම දැන් මෙතන ඉඳගෙන මම දැන් මෙතන ඇවිදිමින් මම හිටගෙන මම සතපිලා කියලා කයට හිත ගත්තාම අර සියලු කරදර අරණ්‍ය සම්බන්ධ දුක් කරදර, ග්‍රාම පිළිබඳ දුක් කරදර, දුවදරුවන් පිළිබඳ දුක් කරදර නැතිවීම ලොකු බුදුහාමසඳන් කරන ලොකු ශූන්‍යතාවයක් කියලා. කයට හිත ගැනීම ලොකුම ලොකු ශූන්‍යතාවයක් තිබුණු මහා කරදර රාශිය මේ පුංචි කරදරයට වාංගු කරලා අයින් කරා. හැබැයි කයේ හිත පැවැත්වීම කරදරයක්. කයේ හිත පැවැත්වීම වෙහසක්. කයේට පැවැත්ම ඝර්ෂණයක්. මොකද ඒකෙන් කිසිම ලාභයක් සත්කාරයක් සම්මානයක් ලැබෙන්නේ නැහැ. ඒක ධර්තයක්. කයේට පවත්තන ඒක නිසා මම ඇතින් නිතරම කියවෙන්න පටන් ගත්තා පහුගිය දවස්වල. අපි මුළු සංසාරෙම කෙරුවේ මේ මම දැන් මෙතන ඉන්නවා කියන එකට වෛර කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් හිතපු ගමන් මම දැන් මෙතන ඉන්නවා කියන එක සැපක් කරගන්නවා කිව්වහම අර වතුර හිටපු මාළුව කොට දැම්මා වගේ. කැලේ හිටපු කුළුමිහරගේ <clears throat> ගමට ගෙනලා බැඳගත්තා. ඉතින් මේ හිත දන්න තරමින් පිටපයින්නවා. මාළුව කොට දාන මාළුව ගහනවා වගේ. මම දැන් මෙතන ඉන්න කැමති නැහැ. ඒ නිසා සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා. මේක ශූන්‍ය භාවය හැබෑව. නමුත් දරතයක්, ඝර්ෂණයක් මනකට නැහැ. ඒ නිසා මේ දරතය දැනීමම මේ කයේ හිත තියනවා කියලා දැනීමම ප්‍රමෝදයක් කරගන්නයි කියන්නේ. මේක සුඛයක්, සැපයක්, සාන්තියක්, සති සම්පජඤ්ඤයක් කරගන්න කියන්නේ. එනි මේකට කියනවා සම්මා සංකප්ප. මේකට කියනවා නෙක්ඛම්ම සංකප්ප. ගමින් නික්මුණා, අරණියේ නික්මුණා, හැබැයි නික්මුනේ කය අල්ලගෙන. ඒ නිසා කයේ යම්තාක් හිත පවතිනවනම් අපේ ශූන්‍යතාවය යනවා අපි තේරුම් ගන්නවා ගම කියන විශාල රට කියන විශාල ලෝකය කියන විශාල බරකින් නිදහස් වෙනවා ඊට පස්සේ අරණ්‍ය කියන එකවත් නිදහසලා දැන් කයට ගත්තා මේක හොඳට හිත පුරුදු කරන්න කියනවා පුරුදු කරන්න එකයි තියෙන්න ඕනේ කයට හිත ගත්ත ගමන් ඇති වෙන වෙහෙසයි කායයට ගත්තම නැති වෙන තන වෙච්ච පහළ වෙච්ච ගතිය ප්‍රමෝදයක් ප්‍රීතියක් සුඛයක් පස්සද්ධියක් සති සම්පජඤ්ඤයක් කරගන්න දන්නවනම් එයා සත්පුරුසයි එයාට ඉදිරි ගමනක් තියෙනවා ඉතින් බලන්න අපි ඉගෙන ගත්ත කිසි පොතක කිසි විෂයක මේ වගේ Taman මේ නුහුරුණු පුරුතනකට ගිහිල්ලා ඒ නුහුරුණු පුරුතුකම සැපක් කරගෙන දන්න වදකගාරේ අයින් කරගන්නවා කියන බණක් කියලා තියෙන ශාස්ත්‍රෝරේක් වෙන කොහරි ඉන්නවද කියලා. අපි ගමේ ආම්සු කෙනෙක් අපට කියලා දෙනවද කියලා. අපි ගුරුවරයෙක් දෙමව්පියෙක් අපට කියලා දෙනවද කියලා. නමුත් සර්වඥාදී තාම පැහැදිලිව කියලා තියෙන දේවල් අපි ආගමක් බවට පත් කරගෙන මේ සෙනඟක් එකතු වෙලා පිච්චමල් ලක්ෂේ පූජාවල් ලවුඩ් ස්පීකර් 1000ක් විතර බැඳගෙන කොටි බැඳගෙන බෙර ගහගෙන නටන නැටිල්ලකට බුද්ධ ආගම කියලා කියාගෙන ඉන්නකොට මේ ඒකෝචරී කග්ග විසාන කප්පෝ කියපු මිනිසෙක් ආ වුණොත් තනිව හැසිරියන් කණිවේ කඟ වේනගේ තනියඟ කියලා ඌ හිරේ විලංගුවේ දාන්න එක. ඌ හිරේ විලංගුවේ දාන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි කල්පනා කරගන්න අපේ මේ සෙනගක් එක්ක ඉඳ තියෙන හිතවිලි රාශියත් එකලාව හැසිරෙන්න තියෙන හිතවිල්ලත් ගත්තොත් එකලාව හැසිරෙන හිතවිල්ල හිරේ විලංගුවේ දාලායි දැනටමත් අපේ ජඩ හිතවිලි මා ඒ ජට හිතිලි වල තමයි කියලා කියන්නේ කාම සංඥා කියලා. කාමේ නෙමෙයි ඊට වස්තු උදව් වෙන්නේ. කාම වශයෙන් කාම සංඥා. ඒ නිසා කාම සංඥාව කවදාවත් රූපයකට හිත බඳන්න දෙන්නේ නැහැ. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා කාම ඡන්දේ කියලා කියන්නේ මෙතන කාම සංඥාව ඒකාග්‍රතාවය කියලා කියන්නේ එක අරමුණක හිත බැඳීම කාම කාම ඡන්දේ තියෙනකන් හිත ඒකාග්‍ර නැහැ. හිත ඒකාග්‍රතාව කල් හිතේ කාම ඡන්දේ නැහැ. ඔය දෙන්න එකිනෙකට ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ආකල්ප සකස් කිරීමක් කරන්න ඕනේ. විතක්ක ਵਿਚාර සකස් කිරීමක් කරන්න ඕනේ. අපේ අදහස් වෙනස් කිරීමක් කරන්න ඕනේ. මේක අපි ඉල්ලලා ගත්ත දෙයක්. ගම ඇතේරියා අරණ්‍යට ආවා. අරණ්‍යට ඇතේරියා කයට ආවා. දැන් මේ කයේ හිත පවත්නවා කියලා කියන්නේ විශාල දුක්ඛාශකෙන් ශූන්‍ය කරගත්ත හිත. නමුත් මේක වෙහසක්. මේක නూరుතනක්. මේක කුඩල්ල කොට උඩ තිබ්බා වගේ. මේක මාළුවේ කොට දැම්මා වගේ. මේක කිලුමි හරකේ කිලියර ගත්තා වගේ ඌ අර බන්ද කඩාගෙන බෙල්ල කඩාගෙන නටන්න හදනවා. මේක මගේ தත්ත්වයක් නෙමෙයි මේක මිනිස්යාගේ தත්ත්වය. මේක තමයි මනුස්සහිත කියලා කියන්නේ. මනුස්සහිත කවදාකවත් සුවසිද්ධියට කැමති නැහැ. සුබ තමන්ගේ ආත්ම සුවසිද්ධියට කැමති නැහැ. ඒ නානා ප්‍රකාර කරුණු පෙන්නලා කියනවා අනුන්ගේ හිත සුවසැලසීම, අතෙන්ද සුවසිය සැලසීම, අර වැඩේ අර කිනාට හිත සුවසැලසීම මේට වැඩිය හොඳයි කියලා අර gedette මර්ගාතේ ලෝකෙට ප්‍රකාශය තමයි අපේ බහුව හිතවිලි වල තියෙන ජඩ හිතවිලි වල තියෙන. ඉතින් කොයි වෙලාවක හරි කවුරු හරි මේ ඒකෝචරී එකක් විශාන කප්පෝ කියන එක ශූන්‍ය කිරීමේ කටයුත්ත මේ කයට ගැනීම තමයි ලොකුම ජයග්‍රහණය කියලා බැලුවොත් බුදුජාන් වහන්සේ ඊගාට ඉතාම තද්ද බල ගැඹුරකට අරගෙන යනවා කය කියන්නේ මහණෙනි හතර මහා ධාතු. ඒ හතර මහා ධාතුන්ම කය කියලා බැලුවට උඹට ලොකු ලාභයක් තියෙනවා මේ පින්ම තිබ්බොත් කය කියන හතරෙන් කය කියන හතරම හදාතුනේ එකයි එක සැරයකට ඔළුව උස්සන්නේ. ඒක ඔළුව උස්සන්නේ අනිත් තුන තලාගෙන. ඒක වාසියට ගනිමු. වායෝ ධාතු නැගිටපිලා තේරුම් ගනිමු. දැන් කය කියන්නේ වායෝ ධාතුව. වායෝ ධාතුව මතුණා නම් තේජෝ ධාතුවට තරක් දෙන්නේ නැහැ. ආපෝ ධාතුවට තරක් දෙන්නේ නැහැ. පඩවි ධාතුවට තරක් දෙන්නේ. ඒක අනිත් තුන් දෙනාම චප්ප කරගෙන මතුවේ. ඒ නිසා ඒ වෙලාවේ වායව ධාතු ඉස්මතු වෙච්ච එක බලනවා නම් ඔබ ඒ මාර්ගයෙන් ග්‍රාම සංඥාවක් දුරු කරනවා, අරඤ්‍ය සංඥාවක් දුරු කරනවා, කාය සංඥාවක් දුරු කරලා මේ වෙලාවේදී අවිශ්චිච්ච වායව ධාතු. ඒක කාග වෙනගේ තනියම වගේ ඇසුරු කරනවා. ඒකට උඹ වෙනෙන්නේ ඉඳ තියෙනවා. ඔබට අතපය ගැස්සෙන්නේ ඉඳ තියෙනවා. නැත්තම් ආශ්වාස ප්‍රශ්වාස දෙක තේරෙන්නේ ඉඳ තියෙනවා. එතනම් පිම්බෙනවා හැකිලෙනවා දෙවෙනි තේරෙම වායව ධාතු. අන්න ඒකේ හිත තබා ගැනීමම ප්‍රමෝදයක් කරගනී. තබා ගැනීමම ප්‍රීතියක් කරගනී. තබා ගැනීමම පස්සද්ධියක් කරගනී. සති සම්පජඤ්ඤය කියලා හිතාගනී. සුඛයක් කියලා හිතාගනී කියලා. මේක භාවනා කරන්න ගියාම ඇඟ ඇතුලේ දැනෙන මේ කම්පන චංචල නලියන ගති දැකලා චෝදනා කරන එක නෙවෙයි සර්වචනන්සි කියන්නේ ඕක තමයි මේ කඟ තනි වෙනාගේ කංගාන තනියක පැත්තට යනකොට පේනනේ දැන් මුළු කයම ගැන කරදර වෙන්න ඕනේ නෑ වායෝ ධාතුව ඉස්මතු වුණා නම් ඒක අනිත් තුන තලනවා. අනිත් තුන යටපත් කරනවා. නිසා ඉස්මතු වෙච්ච එක බලපන්. සමානවට ආපෝ ධාතුව ඉස්මතු වෙනවා. දාඩිය දානවා, කයෙන් හොට වැක්කෙනවා, කයෙන් කඳුළු ගලනවා, කන ඇතුලේ නලියනවා, මුත්‍රා පිට වෙන්න වගේ පේනවා, වැක්කෙරෙන්න පටන් ගන්නවා. එතකොට ඒ අශප්පුරුෂයා දන්නේ නැති කෙනා හිතන චික්කී භාවනා කරන්න ආවම ටිෂු පේපරයක් ගේන්න බැරි වෙනවානේ. ඒක නැත්තම් මෙතන ඉන්න මිනිස්සු මේ ෆෑන් එක දාන්න දන්නේ ජනෙල්ලල්ලා තිබ්බේ නැහෙනි කියලා ලෝකෙටම චෝදනා කරනවා මේ මාර්ගෙන් අතහැරෝ කයට හිත යනවා අරණ්‍යයට හිත යනවා ගෙදර දොර දුවාදර වොන්ට රත්තරන් මිනිමුතු ඔක්කොටම හිත යනවා අයෝනිසෝ මනසිකාර යෝනිසෝ මනසිකාරෙන් හේතුව දැන් මේ තාඩිය දානවා අපහසුයි දරතයක් වෙහෙසක් නමුත් මෙහිම හිත සාදර වුණොත් මෙහිම හිත ප්‍රමෝදයක් ඇති කරගත්තොත් මට වායෝ ධාතුවේ ප්‍රශ්නයක් නැහැ. ආපෝ ධාතුවේ විතරයි ප්‍රශ්න තියෙන්නේ. තේජෝ පඩවිල ප්‍රශ්නයක් නැහැ. මුළු කය කියන්නේ දැන් ආපෝ ධාතුව විතරයි. ඒකට සාදර වෙනවා නම් විශාල දුක්ඛන්දක් අයින් වෙනවා. මේ තියෙන දුක දුකක් තමයි නමුත් ඇරිය එකක්. මේකට පෞරුෂත්වය කියන්නේ. මේකට වීරිය වීරිය කියලා කියන්නේ. එන්නේ මේක ඇදහිල්ල තමයි සද්ධාව කියලා කියන්නේ. මේ තාඩිය දාන එකට හිත පිහිටවන එක තමයි සතිය කියන්නේ. උඹට කවදා හරි තේරුම් ගනි මේ විශාල ගොජ දාන දාඩිය දමද්දි සමාධිය ගන්න පුළුවන්. ප්‍රඥාවක් ගන්න පුළුවන්. මගේ හිත ඉදිරිපත් වෙච්ච දේ අනුව මූණට මූණ දාලා ඉන්නවා. ආන්නේ විදිහට ආපෝ ධාතුව මතුනනම් ඒක අල්ලන්නේ. පාඨවි ධාතුව වශයෙන් තද ගතිය, සැහැල්ලු ගති, කුරුසු ගති, මුරුදු ගති, බර ගති, හැලු ගති වැටෙනකොට දැන් මේක මේ ධාතුවක් කතා කරන භාෂාවක්. දැන් මෙයා විහිම ඉදිරිපත් කරනට යානි තුනම තලලා තියෙන්නේ. ඔබලා තියෙන්නේ. යටපත් කරලා තියෙන්නේ. මට දැන් මේ ඉදිරිපත් වෙච්ච යකත් එක්ක ඉන්න එකයි කරන්න තියෙන්නේ. ඒක මේ තිප වෙනද ගන්න ආලිංගනය කරන්න හදනව නෙවෙයි. ඒක යකා යකාමයි. නමුත් මේකට ප්‍රසද්ධිය ප්‍රසාදය ඇති කරපන් කියලා බුදුහාමුදුරු කියන මොන තරම් මේ එක පැත්තකින් බලන පිස්සු අදහසක්. බුද්ධාංශය දන්නවා ඔබ මෙච්චර තික මෙතෙක් කාලේ තියෙන පරිපුත් එක බලනකොට මේ ඇතිවිච්ච පටවි ධාතු මොකද දරාගෙන ඉන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි මෙච්චර සිල් ලකින මෙච්චර දන් දෙන මෙච්චර භාවනා කරන මට ඇයි හත් දෙයනේ තදකම වැටෙන්නේ මට ඇයි මේ පුරුසු කරෝස් කටි වැටෙන්නේ කියලා අපි අර නුරුස්නා ගතිය පහල කර ගන්නවා මේ පටවි ධාතු ආවේ බණක් කියලා දෙන්නයි මේ පටවි ධාතුව තද ගතිය වශයෙන් පෙන්වන්නේ ධාතු මනසිකාරය පෙන්වන්නයි ඕක දැනගන්න මගේ ඥානෙ ඇති කියලා දන්නවනම් ඉතින් මාස ඒකාන්තයෙන්ම චිත්ත විවේකයේ පැත්තට ධෛර්යයක් දෙන කෙනෙක්. මේ විදිහට මතුවෙන මතුවෙන හැම දෙයක්ම බුදුන් කියලා හිතනවා. මතුවෙන මතුවෙන හැම දෙයක්ම ධර්මයේ කියලා හිතනවා. ඒ මතුවෙච්ච දෙයට ඍජුව මුණ දෙන්න තරම් පෞරුෂත්වයක් තියෙනවා. දැනගෙන ඒන තරතේ, ඒන විහෙස, ඒන ඝර්ෂණය ප්‍රමෝදයක් කරගන්න මිනිස්සයාට මේ අටුවාචාර්ය වහන්සේලා කියන්නේ හදනවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න හදන බෝධි සංකුලයක් කියලා. මට මගේ ස්වාමීන් කිව්වේ නෑ එහෙම එකක් නෑ ඕනම කෙනෙකුට මේක ධර්මයක් කරගන්න පුළුවන්. ඒ නිසා මේක පසේ බුදුරජාණන් වහන්සේලාට කිව්වට ප්‍රශ්නයක් නෑ ලෝක ජනමතයන් මේක හොඳයි. භාවනා කරන එක තේරුම් ගන්න ඕනේ. අපිට මේ විස්තරා ගන්න පුළුවන් මේ දේ විදතරා නොගැනීම නිසා අපි ඒ ගැන චෝදනා කරන්න කීකම වහාම කයට හිත යනවා වහාම ආරණ්‍යයට හිත යනවා වහාම ගෙදර දොරට හිත ගිහිල්ලා ආයෙත් කක්ක ගොඩේ. කඟ වෙනෙක් නේ ඌරෙක් වෙන්න වෙන්නේ. ඒ නිසා කඟ වෙනගේ තනියඟ වෙන්න නම් ඉස්මතුනේ මොකද්ද? අන්නේ ඉස්මතු වෙච්ච එක තමයි බුදු. ඒක තමයි හිත එක කරගන්න තියෙන තැන. ඒකටයි මම හිත බඳින්න ඕනේ. ඒකයි ධර්මයේ කියන්නේ. ඒක කරපු අය තමයි සංඝයා කියන්නේ. මගේ සීලෙ තියෙන එකටයි කියලා ඒ පටවි ආපෝ තේජෝ වශයෙන් මතුවෙන දේ බලන්න හිටියොත් නිවාසිකව භාවනා කරන අයට බුදුසසුනේ දාන්න චිත්ත වීතියක් තියෙනවා. එහෙම නැත්නම් න්‍යාය ධර්මයක් තියෙනවා. එහෙම නැත්නම් මේ චිත්ත නියාමයක් තියෙනවා ඕනම වස්තුවක් දිහා. නැත්නම් ඕනම ආරම්භණයක් දිහා. ඕනම රූපයක් දිහා. දිගට බලන ඉන්නකොට ඒ රූපේ විපරිණාමයකටපත් වෙනවා. ඒ රූපේ විස්තර වෙනවා. ඒ රූපේ වෙනස්කමක් පාටපත් වෙනවා. නමුත් මේ සඳහා පොඩි ආදර්ශ පාඩයක් ඉස්සරහින් තියාගන්න වෙනවා. අපි බලන්න ඕනේ නිතර පහළ වෙන රූපයක් මිස වරින් වර ඇවිල්ලා යන රූප බැලුවට අපිට විපරිණාමය දක ගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඇත්ත එක වහගෙන තමන්ගේ කායයට හිත දාගෙන බොහෝ කොට මතුවෙන, බහුල කොට මතුවෙන ප්‍රධාන කර්මස්ථානයයි කිව හැකියි. මූල කර්මස්ථානයේ කිව හැකි දෙයක් වෙන් කරගෙන එයටම නැවත නැවත හිත යෙදුවොත් මට මෙතෙන්දී නිදර්ශනයක් වශයෙන් මම ගන්න බොහෝ විට ආනාපානෙ ගත්තොත් ආනාපානෙදී අමුගක් වෙලා බලා ඉන්නකොට ආනාපානෙත් කෙවෙන්න පටන් ගන්නවා ගොරෝසු ආනාපානෙ ශිවුම් වෙනවා ශිවුම් ආනාපානෙ අතිසූක්ෂම වෙනවා එතකොට මොනම දරතයක්වත් ගාම සංඥාවේ තිබුණ දර්ශෙත් නැහැ, අරඤ්‍ය සංඥාවේ දර්ශෙත් නැහැ, කාය සංඥාවේ දර්ශෙත් නැහැ, පඨවි පොත් මේ වායෝ ධාතුව ඇතුළේ දැන් වායෝ ධාතුව දැක දැක දැන දැන ගිවන්න පටන් ගන්නවා. ඕනේ එතකොට පළවෙනි වතාවට ලෝකේ චිත්ත විවේකයේ කියන එක රූප ධර්මයන්ගෙන් චිත්ත විවේකයේ කියන එක ඒ ආසස් ප්‍රසාසී සංසිධීමත් එක්ක අත්දකින්නකොට ඒක චිත්ත විවේක කියලා හඳුනාගන්නේ ලක්ෂයකටවත් එක්කෙනෙක් නෙවෙයි. ඔක්කොටම වෙන්නේ තනි වුණා, පාළු වුණා, බය වුණා, අඳුරු වුණා, කොන් වුණා, අසරණ වුණා, භයානක තැනකටපත් වුණා කියලා. මේ සඳහා එකම එක උත්තරයයි මේ ශාසනයේ තියෙන දැනගෙන යන මනුස්සයාට මේක ගමනක් වෙනවා. නොදැන යන මනුස්සයාට අපායක් වෙනවා. පෝරකයක් වෙනවා. වදකෙක් වෙනවා. දුකක් වෙනවා. ඒත් එක දවසකට බණ අහලා මේක දැනගන්න බෑ. එක සැරයක් මේකට මොන දිල දැනගන්නත් බෑ. ලක්ෂ වාරයක් කරන ගමන් මේ අඩු කරන අඩු කරන ශූන්‍ය කරගෙන ශූන්‍ය කරගෙන ආවේ මේ මොනවා හරි ප්‍රසිද්ධ ප්‍රකට ప్రత్యක්ෂ කළගේ රූප ධර්මයකටයි ඒක උදාසීන දෙයක් ඒක ගෙවන් වෙන පැත්තට යනවා කියන්නේ කෙලස් ගෙවන් වීමක් ඒ ගෙවන් වෙනවා කියන්නේ මාර්ග පරාජයක් ඒක ගෙවන් වෙනවා කියලා කියන්නේ චිත්ත විසුද්ධියක් ඒක ගෙවන් වෙනවා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයක් ඒක ගෙවන් වෙනවා කියන්නේ චිතේ ඒකෝදි භාවයක් අනේ මට මේකට අනුග්‍රහ කරන්න ලැබෙනවා නම් ඒකට කියනවා සම්මත අනුග්‍රහිතය කියලා. මේ භාවනා කරන කිසිම කෙනෙකුට ඒක නොලැබී නෙවෙයි. නමුත් ඒකට උනවතුවක් කරන්න ඇති. එනකොට දොර වහන්න ඇති. ඒකට උඹ ඵලයන් කියලා කියන්න ඇති. බනින්න ඇති. ඒකේ සාපේයි අපිට මේ සංසාරයේ වශයෙන් පරිසම් දීලා තියෙන්නේ. විත පැමිණෙන මේ විවේකේ එනකොට පස්සේ වරින් කියනවා. එහෙම නැත්නම් පිටිපස්සට වරින් කියනවා. නැත්නම් දැන් එන්න එපයි කියනවා. ඒ නිසා යම් වෙලාවක එන චිත්ත විවේකය නැත්නම් ආශස් ප්‍රසවාසයේ භාවනා කරලා එන එකඟ භාවය එනකොට ඒකට සාදර වුණොත් ඒක තමයි නිවන කියන්නේ. ඒ සාදර වෙනවයි කියලා කියන්නේ ආශස් ප්‍රසවාසයේ ගිවන් වීම දකින්න. ඡේ වීම දකින්න. වැය වීම දකින්න නිරෝධය කියනවා නිරෝධ සත්‍ය කියලා කියනවා. උංගෝ දෙනෙක් හිටනවා නිවන කියන්නේ උංගෝ කෑත තියෙන එකක්. ඉනිමාවක් බඳින්න ගියොත් එimhe කෙලවර කරන්න බෑ. ඒක නිසා දන් දීලා මේක කරන්න පුළුවන් වෙයි කියලා. සිල් දැකලා මේක කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැත්නම් මෛත්‍රී බුදුහාමුදුරු දැකලා මේක කරන්න පුළුවන්. එහෙම නැත්නම් හිතන ඕක කරන්න පුළුවන් ඉන්නේ මේ පසේ බුදුරජාණන් වහන්සේලා වෙන්න හදන බෝධිසත්වරුන් විතරයි අපි වාගේ අමුදරුවන් ඉන්නේ. ඊවන්තරවල් රකින්න. මේ අමු පෘථජ්ජනයන්ට අමු කියන්න බෑ කියලා. නමුත් අභියෝගයට දාලා බලන්න මේ ආස්වාස් ප්‍රසවාසයේ වගේ එක අරමුණකට ප්‍රත්‍යක්ෂ කළ හැකි රූපාරම්මණයක හිත තබා ගැනීමෙන් ග්‍රාම සංඥාව අයින් වෙනවනම් අරඤ්‍ය සංඥාව අයින් වෙනවනම් කාය සංඥාව අයින් වෙනවනම් ඒකෙන්ම පේනවා හිත කොච්චරක් ශූන්‍ය කරලා තියලා තියෙනවා කියලා. මේ කේවල ශූන්‍යතාවයක් නෙමෙයි සාපේක්ෂ ශූන්‍යතාවයක්. අන්නේ ශූන්‍යතාවයට යන්න ලෑස්ති මනසට කියනවා සම්මා සංකප්ප සහිත හිත. මන ආකල්ප ඇති, මන විකල්ප ඇති හිතක්. එචා භාවනා කළාටම ඒ ආකල්ප සම්පත්තිය නැත්නම් කතාවත් ඉස්සරහට යනවා. අපි හිතා ඉන්න චිත්ත විවේකී කියලා මොකද්ද එකක්. ඒකක් අපේක්ෂා කරන භාවනා කරනවා කියලා කියන්නේ තන්නේ කර ඔළුව කොණ්ඩේ ක්‍රේල් වෙනවනේ ඔළුව ක්‍රේල් වෙන වැඩක්. අද භාවනා ලෝකේ තන්නේ කර පටවිලදී. මේ තා සරල මේ සා ක්‍රමානුකූලව කළ හැකි මේ බැඳුම ගලවන්න తాවකාලිකව ගලවන්න පුළුවන් ක්‍රම තියෙද්දී නානා දේවල් ඔළුවේ තියාගෙන මේ චිත්ත ඒකාග්‍රතාවයේ මේ ඒකෝදි භාවය නැත්නම් චිත්ත විවේකය එන්නකොටම හතුරුකම් කරනවා. ඒක අඩු කඩු ගන්න කියා ගන්නවත් තේරෙන්නේ නැහැ. කිව යුතු කියලා තේරෙන්නෙත් නැහැ. කිව්වත් දිව ගොළු වෙනවා. ගොත ගහනවා මං ආනාපාන දිහා බලනකොට මොකද වුනේ කියලා ඇහුවොත් එහෙම නිකන් හරියට පුද්ගලික කාරණාවක් අහලා සබාවක් මැද ලැජ්ජාවටපත් කරන්න හදනවා වගේ කියන්න කැමති නැහැ. මේ විදිහට ඉදිරිපත් වෙන දේ මොන එකක් වුණත් කමන්නේ. ඉදිරිපත් වෙන දේ බලලා වැඩියෙන්ම ඉදිරිපත් වෙන දේ මේක තමයි මට දැන් මේ කය වෙලා තියෙන්නේ. ඒකෝටි අපි කියන එකට ආස්වාස ප්‍රස්වාස කය. නැත්නම් වායෝ කාය. නැත්නම් භාඨවි කාය. නැත්නම් තේජෝ කාය. ආනික දිහා බලනකොට බුදුරජාණන් වහන්සේ අපිට බය ආරවන්න කියන්නේ තමයි විතර නිතරම තුන ඕනම දෙයක් දිහා ප්‍රතික්‍රියා නොකර බලා හිටියොත් ඒක සංසිඳනවා. ලොකු ස්වාමීන් වහන්සේ බණට කියන්නේ ආශ්‍රස් ප්‍රසාදය බලහිටොත් ඒක ඕලාරික අවස්ථාව දකින්න පුළුවන්. ඊගාට ඒක මධ්‍යම සුඛම තත්ත්වයටපත් වෙනවා. මෙතෙන්දි කලකොල වුණේ නැත්තම් උණු වතුර කර නැත්තම් මූණට කියලා ගැහුවේ නැත්තම් මේ සුකුම දේ සුකුමතර තත්ත්වයටපත් වෙන එක තමයි කාය විවේකෙන් චිත්ත විවේකයට යන්න මේක නෙමෙයි නිවන කියන්නේ. මේක තමයි භාවනා ජීවිතයේ පළවෙනි කඩේ. ඊට පස්සේ යම් වෙලාවකට තමන්න පුළුවන් නම් ඒ විදිහට මතුවෙන ආපෝ කාය තේජෝ කාය වායෝ කාය පාඨවි කාය කියන එකක් අල්ලගෙන කොයි එකකටත් එකයි පිම්බිලා කිලිමෙන්දුවා තානාපාන ඇල්ලුවා සක්මන මොන දේ ඇල්ලුවත් එකයි තියෙන්නේ ආධුනිකයට ඒක විශාල රටාවක් වෙනකොට බලා වැඩි කරගත්තට පස්සේ වෙන කොපැත්තෙන් ගියත් එකයි ආ නියම කටේවලා මේ හම්බෙච්ච විවේකයේ මේක චිත්ත විවේකය ඊට පස්සේ මට වැඩක් තියෙනවා මේ විවිකේ පටල වෙලා මේ විවේකේ තහවුරු වෙලා ඒ සතිපට්ඨානය කරගෙන ඊට පස්සේ මේ ඇති කරගත්ත වැඩ පිළිබඳව හෝ ඒ ප්‍රපංච නොකර සිටීමක් මහන්න නොකර සිටීමක් ඒකටත් බුදුරජාණන් වහන්සේ මේ ಗುಣ කිල්ලක උපමාව තමයි පෙන්නන්නේ. ಗುಣ ගහක් ಗುಣ පඳුරක් ඇතුලේ වැඩනකොට ඒක මොන මොන ආකාරයට අනිත්‍යවත් එක්ක අවුල් කීරි පාසලට පටලවිලද බැඳෙන්නේ. ඒ වගේ තමයි අපේ හිතේ මේ පුංචි කාරණාවක් වෙනුවෙන් ෂටගති මායාවේ ගති වංචනික ගති පහළ වුණොත් දොඩමල වෙන්න පටන් ගන්නවා. ෂටගති මායාවේ ගති වංචනික ගති නැත්තම් ඔළුවෙන් පොල්ලට ගැහුවා වගේ කාරණාව කියන්න පුළුවන්. අපි කියන නෑ මේක පුද්ගලිකයි රහසිගතයි. මේක වෙනමම කියන්න ඕනේ. මේක මට විතරක් වෙච්ච එකක් කියලා අපි මේක වටේ තොරගන්නවා. මේක වටේ කතන්දර ගොතනවා. මේ කතන්දර ගෙතිල්ලට උපමාවක් දෙන්නේ මේ උණ ගහක උණ කිල්ලක් උණ ගහක් එකිනෙක පටලැවි වැවෙන්න ASCII අපිට කවදාකවත් කියන්න ඕන දෙයක් කෙලින් කියන්න බෑ. අපි කියන එක රළු පරළු වැඩි කියලා. ඒකට ආලවට්ටම් දාන්න ඕන. ඒකට දේශපාලන කතා ඉගෙන ගන්න ඕන. ආර්ථික කතා ඉගෙන ගන්න ඕනේ. ඒවා ඉතින් ඉගෙන ගන්නකොට සත්‍ය වැඩි වෙයිලා. ඒකට අද පේනවා ජනමාධ්‍ය කොච්චරක් ලස්සනට ඉදිරිපත් කරනවද පචයක් කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ පච කියන දෙයක් නැහැ. ඍජුව හිතට මතුවෙන දේ මේකයි කියලා කියා ගන්න පුළුවන් නම් උණ කිල්ලක් උණ ගහ උණ පඳුරක් ඇතුලේ පටලවනා වගේ නෙවෙයි. අතන උණ කිල්ල කියන වචනේ ගැණි පැත්ත. උණ ගහක් උණ පඳුරක පැටලනවා වගේ නෙවෙයි. උණ ගොබුඩක් තාම අතුපතර වෙච්ච නැති උණ ගොබුඩක් කපල උණ ගහෙන් ගත්තා වගේ තමන්ගේ ඍජු අදහස ඍජු මතය ඍජු ආකල්පේ අනික් කෙනෙකුට වහාම ඉදිරිපත් කරන්න. ඒකට කියනවා උපදිවිවේකය කියලා. ප්‍රපංච වලින් තොර කර ගැනීම ඒක අද කලාතුරකින්වත් ගන්න බෑ මේ ජනමාධ්‍ය කක්ක කරලා ඉවරයි සමාධිය. කිසිම එකෙක් හිතට එකඟව කතා කරන්නේ නැහැ. හැම එකාම බඩේ බිජු තියන කතා කරන්නේ. අවාසනාවට හෝ වාසනාවට සරුවචන් වහන්සේ නැහැ. සරුවචන් කියන කාටවත් ඒ විදිහට කුලී වල ගහන්න බෑ. කිතාගෝතම ඉස්සරහට ආවත්, චින්චමානිකා ඉස්සරහට ආවත්, පටාචාර ඉස්සරහට ආවත් බුදුසසුන් පිටපැල්ම බලන්නේ. ඇතුලේ තියෙන මනුස්සකම දැකලා කතා කරපු ගමන් චින්චපානිකාගේ දරුකද වැටෙනවා. පටාචාරාට සෝවාන් වෙන්න පුළුවන්. කිසాగෞතම කිතුන බබා බිම වැටෙනවා. අපි ඔක්කොම හිතනවා අනික් කිසි කෙනෙකුට මේවා තේරෙන්නේ නැහැ. අනික් කට්ටිය මේ අපි දෙන්න ලනු කනවා කියලා. ඔය කියන තරම් කන්නේත් නැහැ. අපි බුදු නොවුනට මේ ලෝකේ ඉන්න කොච්චරද මේ යන්නේ කොහෙද කියනකොට මල්ලේ පොල් කියන බව දන්න මිනිස්සු. ඒ නිසා අපි හිතාගෙන ඉන්නෝනේ බණ භාවනා කරනකොට විවාන්තරන් හිතේ න ආදාස ඍජු දෙයි. භාවනා කරනකොට ඍජුව තේරෙන දේ කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ. එතකොට ඒකට කියන්න තියෙන්නේ වංශකලීරෝව අසජ්ජමානෝ. උණ කුගුලක මතුවෙච්ච උණ කිලිලේ උණ ගොබුඩ තාම අත්පත්‍ර විතර නැතයි කපලා ගන්න පුළුවන්. ආන්නේ වගේ භාවනා කරනට ඇති වෙන දේ ඍජු දේ වාර්තාගත කිරීමේදී අපිට පල්ලෙහා කමඨාන් සුද්ධ කරනට පේනවා. මේ කමඨාන් සුද්ධ කරන පේනවා. මේ ඇති වෙච්චදී ඇති හැටියෙන් කියමනේදී අපේ පුදුම ගොත ගතියක් තියෙනවා. ගොළු ගතියක් තියෙනවා. පෞද්ගලිකයි පාතිකයි කියනවා. කෙනගේ ඉස්සරහා කියන්න බෑයි කියලා කියනවා. මේ පොදියටම තමයි සරුවත්තරසේ කෙලස් කියලා කියන්නේ. මේ පොදියට තමයි කෙලස් කියන්නේ. කපාගෙන අන්ත ගිහිල්ලා කතා කරන්න පටන් අරගත්තොත් අපේ අම්මා ඉන්න කාලේ අපිට කියපු දෙයක් තමයි ඇත්ත කියන්න බිම ඉන්න ගන්නයි බය වෙන්න ඕනේ නැහැ. රජුරෝ තමයි ළඟින් ගියත් බිම ඉඳගෙන හිටියත් නැගිටින්න ඕන කමක් නැහැ. රජුරණවත් ඇත්ත කියන්න බීද කාලා ගියත් බය වෙන්න ඕනෙත් නැහැ. නමුත් දැන් සමාජය කියන්නේ ඇත්ත උනත් ටිකක් බටන් දාලා කියපන්. ඔපමට්ටම් කරලා කියපන් අන්තිමට බටර විතරයි ඉතුරු වෙන්නේ. කියන මොකක්වත් නැහැ. ඒක හොඳට තේරෙනවා කමඨාන් සුද්ධ කරන්න ගියාම මහාචාර්යවරු සමාලාවට. එහෙම නැත්නම් ජනසන්නිවේදනයේ පිළිබඳ උපාධි ලැබුපෑත්තෝ. එහෙම නැත්නම් පන්තියක් පාලනය කරන, ගමක් පාලනය කරන, රටක් පාලනය කරන, පවුලක් පාලනය කරන වෙච්ච දේ වෙච්ච කියා ගන්න බෑ. මේ පුද්ගලික දෝෂයක් නෙවෙයි. අපි මේ තත්ත්වගත වෙලා තියෙන්නේ. අපි ජීවත් වෙන්නේ සංකේත ලෝකේ. ඒක නිසා බණ භාවනා කරනකොට චිත්ත විවිකේ ඇති වුණත් ඒක චිත්ත විවික බව තේරුම් ගන්න එකත් ඒක තව කෙනෙකුට සම්බන්ධ කරන එකත් කෙරුවොත් කිරීම හරහා ඔය කියන උපදී විවේකයට යන්න පුළුවන්. ඉතින් අද කාලය ගොඩක් ගත වෙලා තියෙන නිසා මේ සම්දිස්ථානයේදී දේශනාව නැතර කරනවා මම මේ ශිරු දිනාට මේ කරගෙන යන වැඩවලදී තමයි මේ පැමිණීමෙන් ඇති කරගත්තා වූ ඒ කාය විවේකයේ තියෙන වටිනාකමත් ඒ ඇති කරගත්තා වූ සියලු දෙනාගේ කාය විවේකයේ අගය කිරීමත් තමන් ඇති කරගත්තා වූ ඒ කාය විවේකයේ හරහා චිත්ත විවේකේ ලබා ගැනීමට මේ මිත්‍යෙක් කල් තමන් කරපු බණ භාවනා දැනුම මේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අපි ඇයක පමණ කාලයක් අරගෙන තියෙන ධර්මදේශනාව සඳහා චාරිත්‍රාත්මක චාරිත්‍රාක් විදිහට දේශනා સમાප්තියේදී වේලාවක් ගන්නවා මේ දේශනාගයට පච්චච්ච කරුණෝ එහෙම නැත්නම් තම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ කිව්වොත් හොඳයි කියලා හිතන කරුණෝ ධර්ම සාකච්ඡාක් මාර්ගයෙන් ඉදිරිපත් කරගන්න. ඉතින් කාට හරි එහෙම කිව යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු මත වෙන කරුණාකර ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් අපි එත්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ දේශනා සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු පැහැදිලි මොකක් කායන ප්‍රශ්නාවෙන් පුළුවන් නම් ඒකමයි වේදනාන ප්‍රශ්න කියන්නේ ඒකමයි චිත්තාන ප්‍රශ්න කියන්නේ ඒකමයි මේ මොකද්ද ධම්මානුපස්සනාව කියලා කියන්නේ. එතන රූපයෙන් මාර්ගයෙන් ඔය කරන්නේ කායනුපස්සනාව වෙනවනම් වේදනා සංඥා සංකාර විඥාන ඒකමයි. ඒකේ තව තව පොඩක් පිරිසිදු වෙලා තියෙන පැත්තමයි. ආනාපානයේ විඳින්න නැතුව විස්තර කරන්න බෑ. වේදනාව කියලා කියන්නේ ආනාපානයේ විඳීම තමයි. සීතල භාෂයෙන් විඳිනවා, කුණුසුම් වශයෙන් විඳිනවා, දිග වශයෙන් විඳිනවා, කෙටි වශයෙන් විඳිනවා, ප්‍රිය වශයෙන් විඳිනවා, අප්‍රිය වශයෙන් විඳිනවා. ඒ නිසා 11 ආකාරයේ පැහැදිලිව වේදනාවටත් ඒ වචනමයි තියෙන්නේ. මොන වගේ වෙනසක් හිතේ තියෙනවා කියලාද උපසමන්තරේ. සමකනේ මේ කායනුපස්සනා සම්බන්ධ නිදර්ශනයක් අරගෙන විතරිපත් කරනකොට වේදනාව පැත්තෙන් බලන කෙනෙකුට මොන වගේ තැනකද හුරස් වෙන්නේ? පටලැවෙන්නේ කොයි වගේ වෙලාවක කොහොමද? ඇයි ප්‍රශ්නයක් අහන්න මොකද්ද ප්‍රශ්නේ උත්තර හරි වේදනාවට පස්සේ නා පැහැදිලිනේ. ඒකට වේදනාවට පස්සේ බලනකොට ආනාපානීය බලනකොට තමයි විඳින දේ ඍජුව ප්‍රකාශ කිරීම කියලා වචන කිව්වොත් මොකක්ද ඒකට තේරෙන්නේ? ආනාපානස දෙන්න කායවස්නාවට යන අවස්ථාවේදී ඉස්සෙල්ලා වේදනාවට යනවා. හරි කායවස්න කියන වචනේ පාවිච්චි කරන්න එපා. වේදනාවට වසනන කිලින්ම යනවා. ඒකට විඳින දේ අත්පන අපිට විඳින දේ තව කෙනෙකුට කීම කීම මෙතන මේ අපි අවධානය කරන්නේ. ඒක ගැන කිව්වොත් මොකක්ද එතන තියෙන අපහසුතාවය නැත්තම් ප්‍රශ්න? සංඥාසේ කය කය හරියට දකින්නේ නැහැ හරි වේදනාව දකින්නවනේ. ඒ දකින්න දේ ඍජුව කියන්නේ. මම දකින්නේ මෙන්න මේ විඳීම. මේ මේ වේදනාව පසාර සිටින්නේදී මගේ භාවනාවේ අත්දැකීමක් එක. ඒ කියන්නේ දාසුන කම්පණය. පාරි මාර්ගය. තේජෝ දාසුවයි, වායෝ දාසුවයි, පටි දාසුවයි. ඉතින් ඒක යන කාරණා පසනාවයි. ආයසර කොයි කිලි දින කායන වසන දැන් ඉස්සල කියන කායන ප්‍රසන්නට යන්න බෑ කියලා. මට පේන තියෙන කායන ප්‍රසන්න පිළිවෙත බීචිකාවක් හෝ බයක් තියෙනවා. නමුත් ඔය කතා කරන්න දැනේ ආයසරය කායන ප්‍රසන්න කමන්නේ මම බාධා කරා ඉතින් කියන්නේ. ඒක ඒක ප්‍රමාණවත් අනිවාර්යයෙන්ම ඒක ඍජුව ප්‍රකාශ කරන්න පුළුවන් මට ආශ්වාසයේදී මෙන්න මේ මේ කම්පනයක් තියෙනවා ප්‍රශ්වාසයේ මේ කම්පනය පිම්බීමේදී මෙහෙමයි හැකිලීමේදී මෙහෙමයි කකුල වම තිනකොට මෙහෙමයි දකුණු තිනකොට මෙහෙමයි කියලා මේක වෙන් කරලා හඳුනා ගැනීම හැකියාව තියෙනවා සාමාන්‍යයෙන් විශාල වායු ධාරාවක් කටින් පිට වෙනවා ඒ වායු ධාරාව හරි ඒ කියන්නේ ඔය ආශ්වාසය ගැන කතා කරන්නේ ඒක කියන්නේ දැන් ඔය අර ධාතු ධාතුණක් ගැන විස්තර කරන්න හදාන්නේ මගේ ප්‍රශ්නේ තමයි ඒක ආශ්වාසය සහ ප්‍රශ්වාසය වෙන් කරන්න පුළුවන් පිම්බීමේ හැකිලීම වෙන් කරන්න පුළුවන් වමේ දකුණේ වෙන් කරන්න පුළුවන්ද? අන්නේ වෙන් කරලා විස්තර කරනවා නම් ඒ රූප උනත් එකයි වේදනා උනත් එකයි සංඥා උනත් එකයි. හැබැයි හරියට කියන්න ඕනේ. මම මේ කතා කරන්න හදන්නේ ආස්වාදයේ ගැන. මට ආස්වාදයේ මෙන්න මේ විඳීම් ටික ලැබුණා කියලා කොහොමද කියන්නේ? සමහරට ඇත්තම අවබෝධය කියනවා ආස්වාදයේ තේරුම් අරගෙන නැහැ. ඉතින් දැන් දැන් ඉස්සර ඔතෙක් මං එනකොට කිව්වා මේ ආශාසය ගැන විස්තර කරන්න හදන්නේ කියලා. ආය ධාතුව ඉස්ලාමනාසේ දකින්න ආශාසය දෙන්නේ. ඇත්ත වෙන්න පුළුවන්. නමුත් ඒ ඒ කතා කරන්නේ වාතේ පිටවීමක් ගැනද ඇතුල් වීමක් ගැනද? ඉතින් ප්‍රසවාස කියන වචන උඹල මට අකමැති වුණාට ඕකට තමයි ලෝක ප්‍රසවාස කියලා කියන්නේ. ප්‍රසවාස දැක්කේ නැහැ කියලා කිව්වට ওই විස්තර වෙන්නේ සාමාන්‍ය දැක්ක කෙනෙකුට වැඩි විස්තරයක්. ඉදිරිපත් කිරීමේ දෝෂයක් තියෙන විතර. සංනිවේදන ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා ඒ රාමුවට දාන්න. මම මේ කතා කරන්නේ වාතේ පිටවීම. අපි ප්‍රසවාසයට කියනවා පිට වෙනවා. ප්‍රසවාසය හෙලනවා. මේ තුනම කියන්නේ එකට. එහෙම නැත්නම් ඇතුල් වෙනවා, ගන්නවා ආශ්වාසය. එතකොට අපිට පුළුවන් නම් මේ ප්‍රශ්වාස වෙලාවේදී ওই 13 සැලෙන හැටි මෙහෙමයි. ගන්න ගන්න වෙලාවේදී මෙහෙමයි කියලා මේ දෙක වෙන් කරන්න විභාගයෙන් සමත්. ඒක ඒ කියන කරන එක ඒක ඇත්තටම අපිට අයිති දෙයක් නෙවෙයි. ඒක ජීවයෙන් කරන දෙයක්. අපි කරන්න දැන එක වෙන් කරලා අනෙක් දේවල් වෙන් කරලා තව කාට හරි හරියටම මඩ ගොඩක් අත ගාලා මැණිකක් ගන්න මැණික විකුණනවා. ඒ දේ වෙන් කරන්න බැරි කමේ මෙතන තියෙන්නේ sannivedana ප්‍රශ්නයක් අපිට. ඒ වෙන් කරනකොට මේ මණික කපලා දෙන එකක්ද නිකන් සාමාන්‍ය මණිකක් විතර දෙනවද නැත්නම් මණික මුද්දකට දාලා දෙනවද විවිධ ක්‍රම තියෙනවා. මණික වටනකම් මණිකම තමයි. එචා වේදනන පස්සනා කියන වචනේ දාන්නත් එපා. සිදුවෙන දේ අස්පනා පිට Taman දකින්න දේ එහෙම ප්‍රකාශ කරන්න එහෙමනම් පටලවිලක් එන්නේ. මට ආශාසය දකින්න බෑ මට වායෝ කාර්ත හිත දාන්න බෑ මට කායන වශයෙන් කරන්න බෑ කියන්නේ හිත තත්ත්වගත කරගෙන තියෙනවා. මම පටන් අරගන්නේ වේදනාවට වශයෙන් කියලා හිතාගෙන ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. ඒ ටික කියන්න ඕනේ නැහැ. පේන දේ කියන්නේ. පේන දේ කියනවනම් අහගෙන ඉන්න කෙනා සැරයක් දෙයක් අහනකොට සංනිවේදනයේ පිණිස අපිට යම් සම්මුති ගන්න වෙයි. නමුත් සංනිවේදනයක් වෙනවා. ඒ නිසා මට පේන විදිහට වෙන කෙනෙකුට වැඩිය හොඳට ගහන පසනාව කරනවා. තවත් බීතිකාවක් තියෙනවා මට කායන පසනාව බෑ මම මේකට යන්නේ නැහැ මම යන්නේ වේදනාන පසනාව කියලා ඒ ඔළුව ඔළුව ක්‍රේල් එක ඇලෙලා කියන්නේ මම ඔන්න ඕවට කොණ්ඩේ ක්‍රේල් එකලා තිබුණ ප්‍රශ්න නෑ ඒක හොඳයි ඔළුව ක්‍රේල් එකලා මොකද දෙන්නේ තියෙන්නේ කායන පසනාව වේදනාන පසනාව කියන එක මොකද්ද කියලාවත් දන්නේ නැතුව කියනවා මට කායන පසනාව බෑ මට පුරාණ වේදනාන පසනාව විතරයි කියලා. එහෙම කියන්න අයිතියක් අපිට නෑ. අපිට තියෙන්නේ මේ දැක්ක දේ දැක්ක හැටියෙන් කියන එක. ලේබල් කරන්න ගිය ගමන් අපේ අර පරණ කර්මජාව රුචි අරුචික පෞරුෂත්ව ලක්ෂණ ඇවිල්ලා සංනිවේදනයේ අනිවාර්ය බාධාමයි කරන්නේ. ඒක නිසා පොඩි ළමයෙක් කතා කරනකොට එයා වචන දන්නේ නැහැ ඇති ඇටියට කියනවා. වැඩිමාල්ලෙක් කියන්නේ ගියාම ඒකට නංවනම් දානවා විශේෂයෙන්ම යම් කෙනෙක් භාවනා කරනකොට බරපතල වචන පාවිච්චි කරනකොට හොදලා කොට ගන්න බෑ මම ගිහිල්ලා ප්‍රේමසිරි හඳුගාව ඒ ශාංශ කොළඹ හතේ ඉන්න වෙලාවේදී ගුරුමයන්ට අදිශියමට ඉන්න තැනක් නෑ රෑ කොළඹ පස්සේ අමිතානන්ද හඳුරු ගිහිල්ලා කිව්වා මං හිත දෙන ප්‍රේමචිරි හඳුරු ගාට බය වෙන්න එකක් නැහැ කියලා. ඉතින් පහුවෙන උදේම නැගිටලා මම ඉතින් අයියා වගේ සක්මන් කරනවා. මම rahat වෙලා වගේ දැන්. මං දන්නේ කන ගාට ඇවිල්ලා ප්‍රේමචිරි හඳුරු ඇව්වා මේ ඉතින් ඉලක්කද ගත්තද මොකද මං කරකවිල අත ඇරියා. ඊට පස්සේ මං කව ගත්තයි කියලා. ඊට පස්සේ මං කව මට කොහේ හරි ගියාම භාවනා නොකරම බෑ කියලා. ඉතින් අන් ඇවිල්ලා මට දැන්. භාවනා නොකරම බෑ. ප්‍රේමචිරි හඳුරු අත පහකට ගණන් ගත්තේ ඊට පස්සේ ඇහුවා මේ දන්නවද එහෙ ගියාම මේ පිම්බි නැගීම කරන්න වෙන්නේ මස් මාළු කන්න වෙනවා ගුරුන් බාධායෙන් කතා කරන්න වෙනවා. ඉතින් මං කව සාන්ත නිවන ලැබෙනවනේ චීනතර යන්න. ආනවායනේ පිම්බි නැගීමේ මස් මාළු කියන එක කට හරි කන. ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්න නැහැ මට සමාධිය තියෙනවා කිව්වා. මේ විදිහට අසු ගියා යන්න. ඉතින් පැත්තට කතා කරගුවා ආයෙත් කවදාවත් බාහන හරියන්නේ නැහැ. ඊට පස්සේ මං කව අනිවාර්ය සමාවෙන්න ඕනේ. මේ දැක්ක දවසේ ඉතාලමයි දැක්කේ මේ විදිහට ගන්න. ඊට පස්සේ ආයෙත් තුන් කතා කරන වචන වලට ඒක බුරුමේ ගියොත් ගේටුවත් අරන එකක් නැහැ. කරුණාකරලා නොදන්න කෙනෙක් විදිහට යන්න කියනවා. ඔය විදිහට මට සමාධිය තියෙනවා. ඔය හැමදේ කතා කරන එක බුරුමෙත් එක කරන්න බෑ. බුරුමේ පොඩි කොල්ලපවා ගේට්ටුවේ ඉන්න කොල්ලපවා ඌ බලලා ඌ අභිධර්මෙන් තමයි සංඥා ගන්න. මෙයක් සද්දෝෂ චරිතයක්ද මොහ චරිතය ඌට උගන්ලා තියෙන ඔක්කොම බ්‍රේන් එකට දාලා තියෙන්නේ. මිලුඹෙන් ඇවිදිනවනම් ද්වේෂ චරිතය. ඉස්සරහින් ඇදිනවා මොහොචරිතේ. ඉතු යනකොට පත්කඩ එල්ලනකොට බලහන් ඉඳලා ගත්ත තීන්දුව අම්මා මුත්තා කිව්වත් වෙනස් කරන්නේත් නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ කියාට පස්සේ මොකුත් නෑ අහක බලාගෙන වන්දිර හැටි බලාගෙන ඉන්නවා. අදින හැටිම තේරුම් ගන්නවා. මොකටද ආවේ බිස්නස් එකකට බිස්නස් කරලා යන්න. භාවනා කරන්න එනවා කියපු ගමන් කියන ඔයා බාර ගන්න බෑ. ඉතින් අඟ අඟ පෙන්නන්න කියනවා. ඉතින් නොදන්නා තාරිලි මට මට ප්‍රේමදී අහනවා ඊට පස්සේ ප්‍රේමදී ආවම මට කියනවා මම මේ ආයතන කියන්නේ මොකද දන්නවද මේ තියෙන දේ කියන්න පුළුවන් නම් භාවනා 150ක් ඉවරයි කියලා. ඔය කියපු එක වචනයක්වත් බුරුම කියලා පාවිච්චි කරන්න එපා. ශ්‍රද්ධාවකත් ගුරුවරත් එක්ක සංවේදනය කරන්න බෑ නොදන්න කෙනෙක් වගේ බය බොයි කියාගෙන එතින් මං කරද්දී ඉතින් මං ඉංග්‍රීසි කෙනෙක් හදාගන්න පරිවර්තනය කරන්න ඕනේ මං ගියාට පස්සේ කිව්වා මට මේ පණ පිටින් ඌරේ දුනත් කෑ හැකියි ඒක මගේ හැටි හැම මං කොහොම එළවලු තියනනම් කැමති අනේ දුන්නා. ඊට පස්සේ මාස 18ක් ගියා ආනපාන ඉඳලා පිම්බි මැදිනවට පාර වෙන්න. ඒ ඔක්කොම මගේ වැරදි. ඒ නිසා භාවනා කරන මිනිසුන්ට අද තියෙන ධර්ම දැනුම වැඩිකමේ අපත්‍ය වෙලා. ඒ නිසා මේ ඉඳගෙන ඉඳගෙන නැටි කියන්න බෑ. කම්බි කෙනෙක් ඇවිල්ලා කියන්න බලන්න මෙහෙම කරනකොට කියනවා. අයියා කොහමද වාඩිලා ඉන්නකොට හොඳද කියලා වුණ ආ හොඳ අයියා එච්චරයි අපි ඔය කායනුපසන වේදන ප්‍රසන චිත්තනසත් තම්බිට නැන්නේ කතෝලික මිනිස්සුන්ට කතා කරලා කියන භාවනා දෙන හැටි මේව කරනකොට කියනවා අවුරුදු පහේ කොල්ලෙකුට කතා කරලා කියන බාන දෙකකින් උනත් පේන්නේ කියලා ටක් ගාලා කියනවා අපේ මේ දැනුමමයි අපේ දැනුමමයි කක්කයිලා ඒ නිසා කතා කරන්න ගියාම කොහෙද වචන සැටයක් අරගෙන ඉදිරිපත් කරපු ගමන් දැන් පෙට්‍රල් වාහනයක ඩීසල් දැම්ම වගේ මේ අවුලක් තියෙන. ඉතින් ඒක අඩු කරන්න අපිට තියෙන එකයි නියතමානිකම. දෙක ආධුනිකෙක් වෙන්න. හැම වෙලාවෙම ආධුනිකෙක් වෙන්න. ලොකු සංසින්න කාවේ ආධිකම්මික විපස්සකෙක් වෙන්න. පැවිදි කරපුවා මේ නාකියෙක් පැවිදි කෙරුවත් ඌට කියන්නේ ලදරු සාමණේරයයි කියලා. දැන් 60 පිළිලා ඉන්නේ. ඒකට කියන්නේ ලදරු සාමණේරම සිටින් කිව්වොත් සිටින්, ඉඳින් කිව්වොත් ඉඳින්. මේ වචන පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ මේ වචන පාවිච්චි කරපන්. ඉතින් එහෙම නැත්තම් මහානකම හරියන්නේ නැහැ. ඉතින් බුදුහාමර කරා ඉඳගෙන ඉන්නකොටම වෙහෙසයි. වෙහෙස කියන්නේ එපා දරුවකට පස්සතිය කියපා. උඩ සුඛය කියපා. උඩ සති සම්පජඤ්ඤය කියපා. මේ හරියට අලුතෙන් භාෂාවක් උගන්වනවා ආර්ය විවාහේ. ඉතින් අපි කියන කොහොමද ගාන්ත සුඛය කියන්නේ මේ দাঁඩි දානවා. ඉතින් බුදුහාමර බප්පු ගන්න. එපලේ යන්නේ මොනවා කරන්නේ. බුදුහාමර හිතත් වෙන කෙනෙක් වගේ කැවිට පිටපස්සෙන් යන ගහලා හදයි කියලා. කද්දාවත් නැහැ. වාදනේ හැටියට වතුර හැදී ගන්නවා නම් වාදනේට වතුරක් කරන්න පුළුවන්. වතුර කිව්වොත් මගේ හැටියට මට 40 අඩියක් ඕන මට රවුම් අඩියක් ඕන කියලා ඒ බුදුහාමුදුරුත් එක්ක වැඩ කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒ නිසා අපි හැම වෙලාවෙම මතක තියාගන්න පේන දේ කියන්න කිසියම් දැනුවක් පහළ වෙන්නේ නැහැ. දැන් පහද වෙනවනම් බාධා වෙන්නේ උල මොට්ටක්. මාන්නක්කාරකම නැත්නම් අපි දන්න තරපතල තාක්ෂණික වචන. ගුරුවිම ගිහිල්ලා තාක්ෂණික වචනය කියවුණා නම් අවුරුදු ගානක ලකුණු කැපෙන. මං කියන්නේ මේ විපස්සනා කරන දැන්. තමයි දන්න දේ, වැටහෙන දේ මෙහෙමයි කියලා කියනවා නම් ඒ ඒ ස්වාමීන් වහන්සේට සම්පූර්ණ කොන්ත්‍රාත් එක බාර ගන්නවා, අදලක්ටත් කරනවා. මම එච්චර මම මේ මෙහෙම කතා කරන මම ඒ ස්වාමීන් වහන්සේලා පැත්තෙන් දක්ෂ චරිතයක් නෙමෙයි මං හොඳට බැට කවු දැක්කා. පඬිසකම් කරන්න කියලා. පඬිස් වංශෙත් එක්ක මම හිටියේ. අවුරුදු 4ක් ඉන්න උනා. මාස 18ක් යනකම් දැන් sannivedanayak උනේ නැහැ. මොකද මම දන්න දේ කියන්න හදනවා ඒ ස්වාමීන්වලා අහන්නේ. ඒ ස්වාමීන් වහන්සේලාට කියන්නේ ඇති හැටි කියපන්. අපිට ඇති හැටි කියන්න බෑ මොකද අපි හිතාගෙන ඉන්නවා මෙහෙම විය යුතුයි මේ ටික කිව්වොත් හොඳයි. ඇත්තටම බලන්න අපි හොඳයි කියන හැම එකක්ම ඒ ස්වාමීන්වලට වැරදි. අපිට වැරදිච්ච දේ වැරදිච්ච හැටි කියනකොට නෝන්න භාවනාව දියුණු වෙනවා. උනන්දු කරනවා. ඒ ඡාය බුරුම යනවා කියලා කියන්නේ වෙන මොකක්වත් මහා දෙයක් නෙවෙයි. මේ ස්වාමීන් වහන්සේලාගේ sannivedana ක්‍රම මම දැකපු ස්වාමීන් වහන්සේගේ sannivedana ක්‍රම මොනවාක්වත් නැහැ වෙන මොන දැනුවකටවත් කරු කරන්නේ ඇතිදී ඇති හැටියට කියන්න පුළුවන් නම් ඒක තමයි ලොකම දැනුම අපිට දුර්ලභම වයසට යන්න යන්න අඩු වෙන්නේත් ඒකයි නිහතමානීකම ආධුනික මනස නැති වෙච්ච නිසා ඉතින් ගෙනාවු ගෙදරින් ගෙනාවු දේවල් තමයි ඉතින් ගොඩාක් කල් යනවා ඒ ඒ process එකට කියන්නේ ඩී ලර්නින් process එකක් කියලා. දාන්න දේ අමතක කිරීමේ ක්‍රියාවලිය. தත්වගත වීම නැති කරලා සාමාන්‍ය தත්තරපත් කරන්න ඒකයි ඔය පැවිද්ද කියන වටිනාකම. පැවිදි වුණාට පස්සේ කුක් එක් කරනවා. මේට වැඩි යුනිවර්සිටි දෙන රැග් එකට වැඩි උගව තරුණයි පැවිද්ද දෙන්න රැග් එක. යුනිවර්සිටි රැග් එකේ මොකද සුමාන දෙකනේ. සුමාන දෙකෙන් පස්සේ ප්‍රශාන වේ ඊට පස්සේ ඌ ගන්නවා. මෙහෙ නෑ. අවුරුදු පැවිදි කරලා අවුරුදු 5ක්. අද මොකද කියන්නේ මේ නවක භික්ෂුවක් වශයෙන් අඩිකම් හොදපන් අතුගාපන් ආන්දුරංගේ පිටතාවපන් අරක කරපන් මේ කරපන් කතා PhD දෙකක් කරන්න කලින් PhD කරනවා දෙකක් කරන්න කලින් ඊට පස්සේ තව අවුරුදු පහක් තියෙනවා මධ්‍යම අවුරුදු 20 ගියාට පස්සේ තමයි අයියා ඊට පස්සේ ඌ කියන කොයි එකත් නීතිය තමයි අවුරුදු 20 ගියාට පස්සේ ආයෙ කතා කරන්න යන්න බා. අවුවිත පැනපු ආමෘතනික කතා කරොත් මතක තියාගන්න දෙස්ති තුන්දා කරන්ට් එක අල්ලගත්තා වගේ තමයි. ඒ ආමෘත කියන දේ ඇත්ත උනත් ඇත්ත බොරුවත් ඇත්ත. මොකද යාමෘත එතෙන් එනකොට ඇවිල්ලා තියෙන කන්න තියෙන පරිප්පු ටික කාලා. තේරවාදී කියන්නේ උනෝකඩ. තෙරුණාදී උනාට පස්සේ තෙරුණාදී කියන ඇත්තත් ඇත්ත බොරුවත් ඇත්ත. ආයෙ බාහුනාස්තික වාද කරන්න යන්න එන ඉතින් ඵලයක්. එනම රොකට් කියන වෙච්චරයි තේරවාදී. පැවිද්දදී අපි ආයෙ මැරිලා උපදිනවා. ඉතින් මෙහෙම කියනකොට උඟ දෙනෙක් හිතනවා මම මේ උපාසක මනසට බයිනවා කියලා. උපාසක මනසට බයිනෝ නෙවෙයි. බයිනෝ නෙවෙයි. ඔయిత වැඩිය මම ඔయిత වැඩිය මම හරීම මාන්නකාරේ. වැඩිය මම හරි ඔලොමොට්ටලේ. මට වරපතල වචන පාවිච්චි කරලා හරිය ලැජ්ජාට බඳලා. ඒ නිසා මම දන්නවා හැදෙන එකට දෙකක් තුනක් යවකට ප්‍රශ්න නැහැ. ඕනේ නම් උ ඉන්නවා. යනවනේ ඉලි අපිට ප්‍රශ්න නැහැ. නැත්නම් මොනවා කරන්නේ? මේක පෙට්‍රල් එන්ජින් එකක් නෑ ඩීසල් දාලා හරියන්නේ නැහැ. පෙට්‍රල්මයි දාන්නේ. ඒ නිසා මේ ධර්ම ගෞරවයේ පිටව ගන්න ඒව නැතුව වෙන මොනක්වත් ඇත්තේ නැහැ. ඉතින් එහෙමත් අපිට මේව සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කාලයක් හම් වෙන්නේ ඉතාම කලාතුරකින්. අපිට අදාළ ප්‍රශ්නයක් මේ විදිහට සාකච්ඡා කරන්න වෙලාවක් උසාවියක් හම් වෙන්නේ කලාතුරකින්. ඒ වෙලාවට කඩේ කරගන්න එකයි තියෙන්නේ. උදේ අපි විනාඩි 15ක් අතර අරන් තිනවා. ඒ මාතෘකාවට ඊට පස්සේ වෙන වෙන කිව යුතු කරේ දෙයක් නැත්නම් අපි කාථා සජ්ජායනා කිරීමේ සිළු ඥාතින අපේ නොපෙන සිළු දෙනා ඥාතින පින් පැමිණීමේ අපේ සතිවාරය සමාප්ත කරනවා